ඒ ශිල් දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දවස් ටිකේ වැඩ වලට සම්බන්ධ වෙච්ච නිසා ශිල් දිනාම දන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರයේ ආරම්භ කරනවා. ඉද ප්‍රස්තාව ලැබුණොත් සභාවේ ඉන්න අනික් අයගේ ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඒකටත් අපි සාදර වෙමු. අපි ආරාධනා කරමු මර්වින්ට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. මොකද මේ ප්‍රශ්න සෑහෙන ගොඩක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නේතං මම නේසෝ අහං අස්මි නේසෝ මේ අත්තා යන පද තුන සූත්‍ර දේශනාවල දක්නට ලැබේ. ධර්ම දේශනාවලදී අසන්නට ලැබේ. ඒ වායේ සිංහල පරිවර්තනය වශයෙන් මෙය මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ යනුවෙන් විදර්ශනා වේදී සිහිපත් කිරීමද ප්‍රකට කරුණකි. නමුත් මට නම් මේ තුන්වෙනි පදය මේ මගේ ආත්මය නොවේ යන කිසිසේත් සිතට නොතේරේ. මම ඒ වෙනුවට තමා නොවේ හෝ තමුන් කියන්නේ හඳුනා නොගැන්නේ කරගත හැකි බව සිහිපත් කරමි. මෙසේ සිටින්ම නිවැරදිද යන්න කරුණාවෙන් පහදා දෙන්න දෙවන් සරණයි. එහෙම හිතන එක තමයි ආත්මය කියලා කියන්නේ. අන්තිමට හිතලා තියෙන එක මේ මගේ ආත්මය කරගන්න හදනවා ප්‍රශ්නෙත්. ඒ බුද්ධජානනාචි කියලා තියෙන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා. ඉතින් ඒක තේරෙන්නේ නැති නිසා දැන් මගේ ආත්මේ තව විදිහට ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙනවා. ওই විදිහට තමයි ආත්මය යැපෙන්නේ. මොන මොනවා හරි හදා හදා වත ගහ ගහ අර තීන එක පිළිගන්නේ නැතුව මගේ පැත්තට හරව ගන්න හදනවා මට තේරෙන තාලෙට මේ විදිහට තමයි අපි අපිට අපිව රවට්ට ගන්නෙ ඒකට තමයි ආත්මය කියලා කියන්නේ ඉතින් ඒක නිසා මේ මේක තේරුම් ගන්නයි මේමයි කියන්නේ තේරුම් ගැනීම සහ අවබෝධය එකට සිද්ධ වෙන්නේ අවබෝධ වෙන්නේ ඉස්සලා වෙන වචන දාලා තේරුම් ගන්න කියන කවදාකවත් ඒ අදහස තේරෙන්නේ නැහැ ඒසක තේරීමත් එක්ක මේ මනුස්සයා ඉතුරු වෙන්නේ නැහැ ආයෙ. තේරුණාට පස්සේ මනුස්සයා නෙවෙයි. නිසා අපට ඕන විදිහට ඒක තේරුම් ගන්න හැදුවට ඒ කවදාකවත් අර්ථය එන එක ප්‍රශ්නකුත් නැහැ. ඒක අර්ථකථන දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න. කවදා හෝ මේක කැලි කැලි තේරුම් ගන්න නැතුව gediy pitima තේරිච්ච දවසේ පුද්ගලයාගේ විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒ තේරුම් ගන්න ඉස්සරහට මනුස්සයා නෙමෙයි තේරුම් ගත්තාට පස්සේ තියෙන්නේ. ඒ නිසා ඒක හැබෑ වෙනසක් ඇති කරමින් යන එකක් මිසක් ග්‍රැජුවල් ප්‍රොසෙස් එකකින් තේරුම් ගන්න අමාරුයි. ඊළඟ ප්‍රශ්නේ විමල් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තුනක් තියෙනවා. මට ප්‍රශ්න කිහිපයක් ඇත. ඒවා කරුණාවෙන් පිළිතුරු සපයන්නේ නම් මෙලදී. ආරම්භණයක් රහිත සතිය ගැන කෙටි විස්තරයක් දෙන්න. මේ ඇතිවන්නේ කෙසේද? සතිය රඳා පවතින්නේ කෙසේද? ඒක නිසා ආරම්මණයක් සහිත රතිය සතිය පිළිබඳව විස්තරයක් දෙන්න පුළුවන් නම් ඒකට සාපේක්ෂව ආරම්මණයක් රහිත සතිය විස්තර කර දෙන්න පුළුවන්. ඒක නැතුව ආරම්මන රහිත සතියෙන් ආරම්භ කරන්න බෑ කතාව. ඒක නිසා දැනට තමයි සතිය අඳුරන්නේ කොහොමද? ඒ සතිය අඳුනා ගැනීම සඳහා ඉස්සරහින් තියන තියෙන ආරම්මණය මොකක්ද කියලා කියනවනම් ඒ අර්ථකථන දෙකට සාපේක්ෂව කියන්න පුළුවන්. ඔය කියන සතියේට තවත් විකල්පයක් තියෙනවා අරමුණු නැතුව කියලා නිසා තමන්න දැන තේරෙන ටික පොඩ්ඩක් දුන්නොත් ඒකට සාපේක්ෂව නම් කියලා දෙන්න පුළුවන් නැස්චාර්තයෙන් පටන් ගන්න බෑ අත්‍යත්යෙන් පටන් අරගෙන නැස්චාර්තයට සාපේක්ෂව යන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නය මේක දැන් කීපේකම මේ හුඟක් ප්‍රශ්න දෙන මේ මේකම සඳහන් වෙනවා කියලා විදිහට ක්ලේශ උපක්ලේශ සංක්ලේශ සංකිට්ලේශ මේවා එකමද වෙනස් නම් ඒ වෙනස්කම මොනවාද? උපක්ලේශ කියන පදයට විවිධ suffixes and prefixes ඒ කියන්නේ නිපාත පද එකතු වෙලා තියෙනවා. කෙලෙස් වලින් යම් කෘත්‍යයක් කරන දේවට උපක්ලේශ කියලා කියනවා. සංකලේශ කියලා කියන්නේ හාත්පසින්ම කෙලෙස්. ඒ වගේ සං උප පරි ආදි වශයෙන් නිපාත පද එකතු වීමෙන් ඒ පදයම ඩික්ලයින් වරණගෙන වෙන වෙන තාලවලට ඉතින් ඒක නිසා ඒක පිළිබඳව අර නිපාතයේ ඒකට සම්බන්ධ වෙලා තියෙන නිපාතය මොකක්ද කියලා දන්නවනම් ඒ නිපාතයෙන් දැනෙන විශේෂණ පදය අර කෙලස් කියන පදයට සම්බන්ධ කරන එකයි තියෙන්නේ. ඒක නැත්නම් කෙලස් කියන එකේ shades of meanings. ඒකේ තියෙන විවිධ අර්ථ ඡායා තමයි පෙන්වන්නේ නිපාත පදයක එකතු වෙලා. මේ ඊයේ දේශනයේදී ප්‍රකාශ වුණා ක්‍රෝධය නම් අකර්මාවන්තකම කියන්නේ. ඒ ගැන මට පැටලෙවිල්ලක් ඇත. කරුණාවන්තකම නම් දුකටපත් වූ කෙනෙකුට පිළිදැවීමයි. ඇතැම් විට දුකටපත් වූ කෙනෙක් දුක විට වෙනත් හේතුන් මත පිළිදැවීමට බැරිවන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් තමන් හදිසි ගමනක් යනකොට දුකටපත් වූ කෙනෙක් දැක්ක පිළිදැවීමට වේලා නැත වේලා නැති වෙන්න පුළුවන්. ඒ අකරුණාවන්තකම විය හැක. නමුත් එතන ක්‍රෝධයක් නොමැත. මේ කරුණාවෙන් පහදා දෙන්නේ නම් මැනවි. ධර්මයන් සරණයි. මේක මේ ඍජුව තේරුම් ගන්නවා වගේම තාපත්තක් මම පෙන්නලා දෙන්නම්. එතකොට මම හිතන්නේ ප්‍රශ්න තව අවුල් වේද මම දන්නේ විසඳෙයි දන්නේ අපි යම් කිසි කෙනෙකුට දුකටපත් වෙලා ඉන්නවා දකින්න. එයා ඉන්නේ ටර්මිනල් සිටුේෂන් එක. එයා ඉන්නේ මැෂින් එකේ දැන්. ඇද ඇද ඇද ඇද යන හොඳටම මරණ බව දන්නවා ඉන්දුනීසියා. ඒ මේ කරුණාවම ගිහිල්ලා අන්තිමට එයා මරන්න තීන්දුව කරනවා. ඒ කරුණාවේ තියෙන පර්වර්ෂන් එකක්. තමන් කරන විදිහට ඒක ඉෂ්ට වෙන්නේ නැත්තම් ඒ කරුණාවන්ත කරපු එක්කනාම ඒ කරුණාව ලැබපු එක්කනාම ඉවර කරන්න තීන්දුව කරනවා. ඒක නිසා මේ කරුණාව කියලා කියන්නේ ශීර්ෂයක් නිවන නෙවෙයි. කරුණාවේ තියෙන වංචනික ධර්ම තමයි ද්වේෂය ඒ නිසා කරුණාවෙන් යමක් කරගන්න බැරි වෙච්ච වෙලාවක අපි ඒකේනා විනාශ කරන්න පෙළඹෙන්න තරම් ද්වේෂයක් ඕකේ ඇතුල් වෙලා තියෙනවා. ඒකේ ඔය මේ අහන පැත්ත තමයි යම් කිසි කෙනෙකුට වද දෙනවා දැකලා ඒ වද දීමට සතුටු වෙන සෑඩිස්ටික් ඇස් මැසේජිස්ට් සංකල්පයත් කරුණාවේ අනිත් පැත්ත ක්‍රෝධේ. කාටරි වද දෙනවා දැකනකොට කියන සතුට වෙනවා. එතකොට ඒකේ අනෙක් පැත්ත තමයි කරුණාටපත් වෙච්ච කෙනා අනුව කම්පාව වෙනකොට කම්පාවටපත් වෙච්ච කෙනා අනුව කම්පාව වීමට අනුකම්පාව කරුණාව කියලා කියනවා. එහෙම අනුකම්පාවක් නැතිකම ක්‍රෝධය කියලා කියනවා. සර්වචනාංශයේ අතීත භවයක මාළු මාදලක් ගොඩ දකින්න ගොඩ දානවා දැකලා මාදලේ මඩිස්සරේ ඉන්න මාළුවෝ ගොඩ ගත්තට පස්සේ අර ඔක්කොම නලියනවනේ විශාල වශයෙන් ඒ සර්වචනසේ බෝසත් ඉන්න කාලේ ඒක දැකලා සතුටු වෙනවා ඒ නිසා බුදු වෙච්ච අද්විතීස එකක්වක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කරුණාව නැති තැන ද්වේෂය තියෙනවා. ක්‍රෝධය තියෙනවා. ක්‍රෝධයයි කරුණාවයි දෙපැත්ත ධර්ම. ඒ වගේම කරුණාවේ වංචනික පැත්තක් තියෙනවා. එතකොටත් ඔය ක්‍රෝධය මතුවෙනවා. ඒක නිසා මම දන්නේ නැතුව මෛත්‍රිය අනිත් පැත්ත කාමී. ඒ වගේම මෛත්‍රී භාවනා කරනකොට තමන් පුරුෂයෙක් නම් ස්ත්‍රියකට මෛත්‍රී කරන්න හරි කැමැත්තක් තියෙනවා. නමුත් එතන තියෙන කාමයේ පර්වර්ෂන් එක. ඒක නිසා දන්නේ නැතුව කරන්න ගියොත් එමේ එතන අහුවෙනවා. කරුණාවෙන් තියෙනවා. කරගෙන කරගෙන යනකොට තමන්ට ඕන දේ කරගන්න බැරි නම් ඒ ඒකම චප්ප කරන්න හිතෙනවා. ඒ නිසා මේ කරුණාව සහ මෛත්‍රිය වගේ ධර්ම වල හැම එකෙම තියෙනවා මේ වංචනික ස්වභාව මේ අහන්නේ ඒක නෙවෙයි මේ කහන්නේ කරුණාවේ අනිත් පැත්ත ක්‍රෝධය කියලා තේරෙන්න බැරි එක ඒකට කියන්න තියෙන්නේ කෙනෙකුට කරදරයකටපත් වෙනා ගැන සතුටු වෙන අදහසකුත් තියෙනවා මනුස්සයෙක් කෙනෙක් කරදරට තාම මේ කම්පවන අනුකම්පාව වෙන ගතියකුත් තියෙනවා ඒ දෙක සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධර්ම ඒ නිසා මෙතන ක්‍රෝධය පෙන්ලා තියෙන්නේ විහිංසාවේ විහිංසාවක් විදියට අවිහිංසාව කියලා කියන්නේ දුකටපත් වෙච්ච කෙනා දුකින් මිදීමේ අදහස විහිංසාව කියලා කියන්නේ දුකටපත් වෙලා දකින්න සතුට වෙනවා උදාහරණයක් වශයෙන් ප්‍රභාකරන් නරුණට පස්සේ අපි කිරිපත් කෑවා ලාංකිකය සුමානයක් විතර කිරිපත් කෑවා ඒ මුණට කොටලා තියෙනවා දකින්නකොට බුදුම සතුටක් ඇති වෙනවා සමහරු කියනවා සමහර හමුදා නිලධාරියෝ මොලේ කෑලි කෑවයි කියලා. ප්‍රභාකරන්. එක් ඒකට ප්‍රභාකරන් වෙනුවෙන් දෙමළ මිනිසෙකුට ඇති වෙන්නේ අනුමංශ අපු වෙන සටන් වැදිලා සටන් බිමේදී මැරිලා එයාට තියෙන අනේ අපු වෙනින්නේ මැරුණා කියලා ඒ කම්පාව අනුකම්පාවක් වෙනවා. සිංහලයට තියෙන්නේ. තකනම් මරණෝ කියලාගෙන ඒකට අපි සිංහල බෞද්ධකම කිව්වට ක්‍රෝධය තමයි බලපාන්නේ. ඒ නිසා ක්‍රෝධේ නැත්තම් අපිට පක්ෂග්‍රාහී වෙන්න බෑ. අපිට තියෙන කාට දුක දුක. මේ හතුරට පැමිණිච්ච දුක සැපක් වෙනවා. පර්වර්ෂන් වෙච්ච දුක. ඉතින් ඒක තේරුම් ගන්න අමාරුයි මොකද අපි හැදිලා තියෙන එක කල්චර් එක ඒක කල්ට් ගෲප් එක ඒක සෙක්ටරියනිසම් එකක් ඇතුලේ ඒක ඇතුලේ කරුණාව අපිට තේරෙනවා හැබැයි අනිත් පැත්ත තියෙන්න ඕනේ අපිට අපේ කට්ටිය නෙවෙයි කියලා ගන්නකොට කොම් කරන්න ඒක ඉතින් සිංහල බෞද්ධයට අමාරුයි මාත් එක්ක පිළිගන්න ඊළඟ ප්‍රශ්නය පින්වත් ස්වාමීන් වහන්සේ රූපාරාමණයේ සිත පිහිටවීම භාවනාවයි. එවිට කාම සංඥා ඇතිවීමට ඉඩක් නැත. ඉඩ අඩු විය. ඔබ වහන්සේ ඊයේ එසේ ප්‍රකාශ කළා. රූපාරාමණය කියන කුමක්දයි සඳහන් කරමින් එසේ සිත පිහිටවන ආකාරය ගැන තවදුරටත් පැහැදිලි කරන්නේ නම් බොහෝ පිං. කාය කායන පස්සනාව කියන්නේ රූපාරාමණයක්. රූපයකට තියෙන මූලික ලක්ෂණ භෞතික විද්‍යානෝ කියනවා නම් ඒකට විශිෂ්ට විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා දිගක් තියෙනවා පළලක් තියෙනවා උසක් තියෙනවා ඒකට මේ ෆිසික්ස් කියනවා මැටර් කියලා කියනවා එතකොට මේ අපිට හම්බෙලා තියෙන මනුස්ස කය ඒකට දිගක් පළලක් උසක් තියෙනවා ඒකට අනන්‍යතාවයක් තියෙනවා ඒක අත ගාලා බලන්න පුළුවන් රූපණ ගතිය තියෙනවා ඒ නිසා බුදු ජානනාංශේ ගිහිගේ නික්මිලා කාම සංඥාවෙන් වද වෙන එකනට ඒ කාම සංඥාවෙන් ගැලවීම සඳහා පෙන්ලා දෙලා තියෙන තමන්ගේ කයේ හිත පිහිටවන්නේ කියන. ඒ කය හැදිලා තියෙන හතරමා ධාතුන්ගේ ඒක නිසා මුළු කයම කියලා කියන්නේ හතරමා ධාතුන් හැදිච්ච මේ මුළු සැකිල්ල ඉතින් ඒකේ වායෝ ධාතුවේ හිත පිටවත් රූප ධර්මයක්, පඨවි ධාතුවේ රූප හිත පිටවත් රූප ධර්මයක්, ආපෝ තේජෝ කොයි එකට පිටවත් රූප ධර්ම. ඉතින් රූප ධර්මයක තියෙන ගතිය තමයි රූපණ ගතිය. ඒක නිතර වෙනස් වෙන සුළු ගතිය. ඒකට සාපේක්ෂව තියෙන අරූපේ. අරූප කියන්නේ අවකාශය. අවකාශය අජටයි. ගැටවදින්නේ නැහැ. ඒ නිසා අජට අවකාශය කියලා කියනවා. රූපේ ගැටවදිනවා, ඝර්ෂණය තියෙනවා, දිගපල්ල උස තියෙනවා, බර තියෙනවා, ඉතින් ඒ දෙක අතර රූපේ සිට අරූපයට මාරු වීමේ හැකියාවක් තියෙනවා. අරූපේ සිට රූපයට මාරු වීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ රූපේ පවතින අවකාශයත් එක්ක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වේලා පිටලා තියෙනවා. ඉතින් ඒකේ සමීකරණය තමයි E mc2 කියලා අයින්ස්ටයින් හොයාගත්තේ. එතෙන්දි පේනවා energy කියලා කියන්නේ ශක්තිය කියලා කියන්නේ අද්‍රව්‍යයක්. mass එක කියලා කියන්නේ matter කියලා කියන්නේ ද්‍රව්‍යයක්. මේ දෙක අතර සම්බන්ධතාවයක්. ආලෝකයේ වේගය වර්ගයත් එක්ක සම්බන්ධ කරලා හොයලා තියෙනවා. පුත්‍රජානනාංශකේ තියෙනවා ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම සහ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම. ඉතින් ඒකෙදී ද්‍රව්‍ය මනින්න පුළුවන් නිසා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්, වෙරිෆයි කරන්න පුළුවන් නිසා ආධුනිකයට රූපය අරමුණු කරන්න කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනේක භාවනාවේදී ආනාපානය තුනී වූ පසු හෝ ගෙවි ගිය පසු සියලු ශරීර ආලයවල සංවේදනා විසවටා ඇති එක සීමිත දැනකට දැනෙන බව හැඟේ. එවිට වේදනා ආදියද දැනෙන්නේ ඉතැනට බවත් එය අසවල් අවයවයේ වේදනාවයි සිතින් සලකාගන්නේ මානසින් බවත් වැටහේ. බසයක යන විට හෝ නිහඬව හිටගෙන සිටින විට මෙසේ වටපිටාවෙන් එන සංවේදනා උදාහරණයක් බඩේ ගැසීම දැනීම ආදී දැනෙන්නේ අර ඉහත කියූ එක තැනක බව හැඟේ. එදිනදා වැඩ කරන විටත් එක් එක් අවයවයේ චලනයට අවධානය යොමු නොකර මා වටා සිදුවන දේවල් වල ඕවර්ඕල් පික්චර් එකක් සිතින් දැක බලා ගැනීමට හැකියි. මේ භාවනා කිරීමක් යයි කිරීමක් යයි නොදැනුණා සතිය පිළිපිරීමේ ක්‍රමයක් යයි සිටේ. නිවැරදිදයි පහදා දෙන්න මැනවි. ඒකේ තන සහ කාලය ද්‍රව්‍යයක තියෙන උපමාන දෙකයි තියෙන්නේ ස්පේස් ඇන්ඩ් ටයිම්. දැන් අපි අරමුණු කරපු රූපය ආස්වාස් ප්‍රසආස වායු කොටබ රූපය දේශ බලාගෙන ඉන්නකොට ඒ රූපේ ප්‍රകൃතිය තමයි වෙනස් දෙයක් වඩටපත් වෙනවා. විපරිණාමයකටපත් වෙනවා. එන්නේ එන්නේ ගෙවෙන්න පටන් ගන්නවා. ඒ ගෙවෙන ප්‍රමාණයට මම කියන සෙන්ටර් එක නැත්නම් මාන්නය මනින ගතිය ඒක සහ මෙතන කියන එක නැති වෙලා යනකොට තාම ඉතුරු වෙන ලේසයක් තියෙනවා රූප සංඥාව කියලා. දැන් ඒ රූප සංඥාව තියෙන්නේ හිස වටා කරගෙන බලල්ලක් වගේ කියලා මෙතන සංඥාවක් ගන්න හදනවා. මෙන්න මේව ඒකේ තියෙන තවත් අරුම පැත්තක් බලන්න පුළුවන්. ඒ දැනෙන දේ ඕවරෝල් ඒ දැනෙන දේ ඇහැට පෙනීමක්ද කනට ඇහිීමක්ද නාසයට දැනෙන ගඳක්ද දිවට දැනෙන රසක්ද කායට දැනෙන පහසක්ද කිව්වොත් නෑ කියන්නේ. ඒ දැනීම අදිමානසික ගතියක් එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් එකක්. ඉතින් ඒ නිසා ඒක ගුඪ බවක් වෙන්නවා. গুপ্ত බවක් වෙන හැබැයි ඒක එතන ගියේ හොඳටම පේන රූපයක ඉඳලා. රූපේ කියලා කියන්නේ තන වෙලාවක් තියෙන එකක්. එතන මෙතන ගියාට පස්සේ ඉන්ද්‍රිය බද්ධ නැති දැන් ඒ දැනෙන්නේ රූපෙකුත් නෙවෙයි සද්දෙකුත් නෙවෙයි ගඳකුත් නෙවෙයි රසකුත් නෙවෙයි පහසකුත් නෙවෙයි. ඇහත් නෙවෙයි කනත් නෙවෙයි නාසයත් නෙවෙයි දිවත් නෙවෙයි කයත් නෙවෙයි. අන්න එතන ඒ තියෙන ගතිය ඥාන පිරිමකමක් තියෙනවද කියලා. ඒ තියෙන ගතිය බාල මහලුකමක් තියෙනවද කියලා. ඒ තියෙන ගතිය බෞද්ධ බෞද්ධකමක් තියෙනවද කියලා. අඳුම තරමේ ඒ තියෙන ගතියේ නිවන ලැබපු නොලැබපු ගතියකුත් නැහැ. මෙන්න මේකට තියෙන බය තමයි පෘථග්ජනකම කියලා කියන්නේ. පෘථග්ජනය මේකට බයයි. මොකද මේක ක්ලේම් කරන්න බෑ. මේක මට අත්දකින්න පුළුවන්. හැබැයි විස්තර කරන්න බෑ. කන දිවනාසය කය හරහා, භාෂාව හරහා, ව්‍යාකරණය හරහා. මේක ඥාන පිළිමකමක් නෑ. උදෙත් එකයි හැන්දෑවෙත් එකයි, කොයි ඉරියව්වෙත් එකයි. ඉතින් මේක මමයට වරණගීමක් වෙන්නේ නැහැ. මම යට ආඩම්බරයක් කරගන්න බෑ. මේක මාන්නයකට ගන්නත් බෑ. මනින්ද කරන්නත් බෑ. ඒ නිසා මේක something beyond කොහෙදෝ තියෙන එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේක අපි ප්‍රතික්ෂේප කරන්න තමයි මේ රූප බලමින්, ශබ්දහමින්, ගඳ බලමින්, රස බලමින් අරක හිතට එනව වළක්වන්න කරන escapism එකක් තමයි මේ ඉන්දිය මේ ඉදurang පිනවීම. නැත්නම් මේක භාවනාවක් නෙමෙයි මේක ස්වභාවයෙන්ම තියෙන එකක්. අපිට පාළු ගතිය එනකොට ඔතෙන්ද හිත යනවා. එතකොට අපිට වෙනවා අපි රහෙන් තල්ලු වුණා වගේ, කොන් වුණා වගේ, තනි වුණා වගේ. ඉතින් ඒ නිසා අපි ඕකට බයයි. නමුත් එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. එහෙම නැත්නම් නිදහස තියෙන්නේ. ඉතින් ඒකට කියනවා අපි ළඟ මේ தത്വෙට දුමාකාර බීතිකාවක් තියෙනවා. ජල බීතිකාවක්. ඒකට කියනවා fear of freedom කියලා. freedom fear of novelty කියලා කියනවා. freedom fear of unknown කියලා කියනවා. ඒ නිසා අපි දන්න දැනුමට පුදුම ආදරයක් කරනවා. අපි දන්න දරුවට පොතට පතට පුදුම ආදරයක් කරනවා. මොකද මේ නොදන්න දේ තියෙන බය නිසා. ඒකේ පුත්‍ජඥයාගේ තමන්ගේ මම ඇති කරගන්න ඇති කරගෙන තියෙන බීතිකාවක්. ඉතින් සර්වඥාන්සේ මෙතෙන් අපි ගෙනියන්නේ සද්ධාව හරහා සීලය හරහා සතිය හරහා මේකත් අරමුණක් තමයි හැබැයි අපිට ඒකේ වර්ණයක් ගන්ධයක් රසයක් පාටක් කියන්න බෑ මේ දේ ඔය පෙන්වන්න හදන දේ අපි උපදින්න ඉස්සෙල්ලා ඉපදිච්ච එක අපි මරණට ඉතුරු වෙන එක ඔය දේ මුලමදාග නැහැ අපි අල්ලන්න හදන මේ ලෝකේ දෙන කුණු වෙන දේවල් තියෙනවා පුතඥනේ තේරට මුලක් මතකක් තියෙනවා ඒ කුණු වෙන දේවල්ලන් තමයි මේ ඊර්ෂ්‍යා කෝධ මන තෝතෝ අරපල කියන රණ්ඩු දරුවල් කරාන ආයුධ අල්ලගෙන නටන්නේ. මේක නිතරම ජය. ඉතින් මේකට යන්න බෑ. යන්න බෑ කියලා කියන්නේ ඒක ඒක නැති නිසා නෙවෙයි. යනකොට මම නැති වෙනවා. මනින්ද කරගන්න බැරි වෙනවා. හැබැයි මේක නිතරම බලාගෙන ඉන්නවා අපි දෙන්න එනකම්. කවදා හෝ මේ ඉඳුරම් පිනවන රූප ආරම්මන වලත් ගැටි ඉන තාක් කල් අපි මේකට අභව්‍ය කෙනෙක් වඩපත් වෙනවා. භාවනා කරලා මේ අල්ලපු රූපේ පළවෙනි ප්‍රශ්නේ තහර තිබුණානේ ඒක සතිය රූපයක් අරමුණු කරලා රූපේ ගෙවෙද්දි සතිය කඩා ගන්න තු ගියාම සතිය ඉතුරු වෙනවා මේකත් එක්ක බද්ධ වෙන්නේ. ඉතින් එතකොට ඇඟ තහලවනවා, දාඩිය දානවා, ඊයින් දාඩිය දානවා, කහිනවා, নানা ආකාර විදියට පිසු බලු රෝග වගේ රෝග ලක්ෂණ වගේ පහල කරනවා. මොකද මේකට බයයි. ඔව් කවදා හරි මේක හුරු කරගත්තොත් මුද්‍රේඥාය සඳහන් කරනවා අජාතං අභූතං අකතං අසංකතං මේක જાතියක් මේක හටගත්ත දවසක් නෑ මේක වයසට යන්නේ නෑ අපි මරණය කියලා නතර වෙන්නෙත් නෑ මේකට ඉරහඳ නෑ ලොකු පුංචි නෑ දිග පළල නෑ ඉතින් ඒ නිසා අපි ඒකේට අයිතිවාසිකම් කරගන්නකොට බුදුමාහාර බයක් තියෙනවා ඉතින් හැම ආගමික පොතකම මේ වගේ දෙයක් ගැන කතා කරලා තියෙනවා. හැබැයි ඒක මධ්‍ය ප්‍රතිපදාවක් කරගන්න ඇති හෝ ඒක සාක්ෂි කරගෙන විමුක්තිය ලබා ගැනීම පිළිබඳව දේවාදී ආගමකට යන්න බෑ. ඒක කරන්නේ නැවත මම ස්ථාවර කරලා දෙන එක තමයි. බුදුජානනාංශයේ මේකට සාපේක්ෂව පෙන්නනවා. ඔය මවාගෙන ඉන්න මමයා රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ අල්ලගෙන තියෙන්නේ. ඇහ කන දිව නාසය කය මන අල්ලගෙන තියෙන්නේ. ඔබ එතන ඉන්නකම් අපායට යන්න පුළුවන්. එතන ඉන්නකම් මුලක් මලක් අගක් තියෙනවා. හැබැයි උඹ කොච්චර ඕක අල්ලගෙන නැටුවත් මේක ඔකට සාපේක්ෂව ඉන්නවා. පුළුවන් නම් මේ කුණු කන්දලේ පැත්තක දාලා මේ කුණු වෙන දේ පැත්තක දාලා හට ගන්න පවතින නැති වෙන දේ පැත්තක දාලා මේක තමන්ගේ අබෑ නිවහන කරගන්න පුළුවන් නේද? අපේ රියල් හොකම්. ඒකට කිසි වයසට යන දෙයක් නැහැ. මැරෙන්න කෙනෙක් නැහැ. නැති වෙන්න දෙයක් නැහැ. කුණු වෙන්න දෙයක් නැහැ. ඉතින් අපේ දින හටන අපි මේ ඉන්නකම් කරන්න හදන්නේ මේ කුණු වෙන වෙනස් වෙන දේවල් අල්ලගෙන දේශ සීමා වල හදාගෙන මමේ කියාගෙන මගේ කියාන මගේ ආත්මේ කියාගෙන මේ කරන හටනත් එක බලනකොට බුදුජානසෙන් සඳහන් කරන සබ්බේ බුදුජනා උම්මත්තකා කියලා. මේ කුණු වෙන ලන්දර තමයි මේ හටන තියෙන්නේ. අර අජාතෝ අභූතෝ අකතෝ අසංකතෝ ඉරහඳ නැත්තා වූ දිගපළල නැත්තා වූ මේ தত্ত্বය අපි අයිතිවාසිකම් කියන්නේ නැහැ මොකද ඒක කෙරුවයි කියලා අපිට කිසි නම්බුවක් නැහැ මමයට කිසි පොහොරක් නැහැ ඒකේ නමුත් අපි කොච්චර තකතිරුකම් කරුවත් ඔය වළක්වන්නත් බෑ නිසා භාවනා කරපු කෙනාට භාවනා පුරුදු කරපේ කරාට ඔබ ඉඳගෙන පරියන්කයට ඇවිල්ලා මේ බැංකුවර වලට ඇවිල්ලා බුද්ධිස් විහාරයට ඇවිල්ලා මේ ශාලාව ඉඳ ගන්න ඕන කම නැහැ. ඕක ඕනම තැනක තියෙනවා. වළක්වන්න බෑ ඕක. අපි මෙතෙන්ද එන්නේ අර ඒකත් එක්ක අනිත් පරිසර විචල්්‍ය සාධක තහනම් කරලා මේකත් එක්ක ටිකක් යාලුකම් කරගන්න. ඒක යාලු වුණාට පස්සේ කොයි වෙලාවෙත් ඒක තියෙනවා. ඒක සදාකාලික දෙයක්. ඒකට අයිතිවාසිකම් කියන්නම් ඒ ලෝකේ සමාජිකත්වයේ ගන්න මේ ලෝකේ සමාජිකත්වයේ තියන මේ ඩුවල් પાස්පෝර්ට් බෑ එකේ. එකට කියොත් මේක නෑ මේකට කියොත් ඒක නෑ. ඉතින් අපිට වෙන්නේ අර කොච්චර කුණු කන්දල් දෙවුනත් මේක ටිකක් සෝක් වගේ ගතියක් තියෙනවා. ඉතින් બોලේ මම මොකද කරන්නේ? ඉතින් ඒ නිසා මේ තව දවස් දෙකක් ඕක දිගට භාවනා තා ටිකක් දිගට ගියොත් එහෙම ඔය ප්‍රශ්න ඔක්කොම නැතරලා ඔතන විතරයි උත්තර ඉතුරු වෙන්නේ. එතකන් ඉති ප්‍රශ්න අහනවා. මොකද මේ දිගට මනින්න පුළුවන්, කිරන්න පුළුවන් ඒකේ තමයි ප්‍රශ්න තියෙන්නේ. අතන කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට ඕන කරලා තියෙන ප්‍රශ්න නැති තැන නෙමෙයි ප්‍රශ්න ඇති තැනට කැමැත්තක් තියෙන. එන්නේ ප්‍රශ්න වැඩි වෙන එක නේ. කොහොම හරි කළා මේ කුණු කන්දලේ මගේ කියාගන්න. ඉතින් බුදුරජාණන් බබාට ඒ දෙල්ලම කරන්න දෙන්න නන්දමාලනි කියනවා ඉඩාරින්න මට දකින්න මගේ හීනේ කරදර කරන්න එපා. යාට එළිය දකින්න ඉඩ දෙන්න. මොකද යා මහාන වෛද්‍යවාසිකමනේ. එක එක එක එක හිණ හදාගෙන ඉතින් ඒ ලෝකවල රජ වෙලා. බුදුජානනාදී මේ කියලා වෙන්නවා. පිස්සු ගෙලින්නේ බලා මේ මොනවද මේ කරන්නේ. ඒකයි ඔය බාගෙන ඉනාවිලා ලොක්ක බලන් ඉන්නේ මොකද කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ විතක්ක ਵਿਚාරයන්නේ අදහස් කරන්නේ කුමක්ද? එම කරුණ වලින් සතියට ඇති සම්බන්ධය කුමක්ද? දේරුවන් සරණයි. විතක්කය කියලා කියන්නේ බොහෝ අරමුණු තියෙන තැන අරමුණු රාශියක් තියෙන තැන යමක් තේරීම සඳහා සමගට යොමු කිරීම සඳහා ඒකට නම කියලා කතා කරන එක. මෙතන ගොඩාක් කට්ටිය ඉන්නවා. ඔක්කොම මිනිස්සුනේ. ඒ වුණාට හැම කෙනෙක්ම මේ මම ගෑණියෙක් මම පිරිමි කියලා අඳුනගන්නේ තියෙන අපිට මනුස්සකම එතකොට තියාගන්න නෑ අපිට මනුස්සකම නෙවෙයි මතක් වෙන්නේ ගෑනු පිරිමිකමනේ ඊට පස්සේ එක එකාට සර්නේම් එකක් කියලා තියෙනවා, ක්‍රිස්තියන් නේම් එකක් කියලා තියෙනවා. අපි එක එක එක එක නම් වණන් දාගෙන තියෙන්නේ. manussකමට ඕ මොකක්වත් නැහැනේ. දැන් මම මර්වින් කියලා කතා කරුවොත් දැන් මේ සභාවේ කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මර්වින්ට විතරනේ ප්‍රශ්න වෙන්නේ මම මොකද තම කියලා කතා කරපු නිසා. එයා දන්නවා මටයි මේ ආමන්ත්‍රණය කරේ කියලා. මම මිනිස්සෙක් නැගෙන්නේ කියලා කිව්වොත් එයා කොයි එක නැගිටින්ද කියලා ඔක්කොටම ප්‍රශ්නනේ. අපි ඉස්කෝලේ යන කාලේ අපි මම පහේ පන්තියට යනකම් ගියේ පෙරදිවිය පුෂ්පදාන්ට. ඒකේ ඉතින් අටේ පන්තිය තමයි ඒ 10 පන්තිය තමයි ලොකුම පන්තිය තිබුණේ. ඒ ප්‍රාථමික ඉස්කෝලයක්. ඉතින් ඒකේ හිටියා සේරම කියලා ළමෙක්. ඉතින් ලොකු සර් පණ්ඩියක් කරලා දෙනවා සේරමට එන්න කියන්නේ. ඉතින් ඔෆිස් එකේ ඉස්සරහට පන්තියම ඇවිල්ලා ඉන්නවා. දැන් ලොකු සර්ට තද වෙලා. මේ පන්තිය වැඩ යද්දිනේ අර ළමයි කවුරු ඊට පස්සේ ළමයි ඒ ළමයි කතා කරන්නේත් නෑ. ඒ සේරමට එන්න කිව්වම කවුරුත් කරා. ඒවල මොකද උතෙල්ල? අපි පන්ති සේරමට එන්න කිව්වා කියලා. ලොකු සර් කල්පනේ එහෙම කිව්වේ නෑ මම. කවුද කිව්වේ? කවුරු කියන තුනේ පන්ති ළමෙක් කැවිලා කිව්වා ආයි ළමයා අඬ ගහන්න කිව්වා. ඒ ළමයා ඉතින් බය බය ගිහලා වඩවසේ කවලු සර් කිව්වේ සේරමට එන්න කියලා නේ. කිව්වේ සේරමට එන්න කියන්නේ. සේරමට එන්න කියනක සේරමට එන්න කිව්වාගේ තමයි. නමුත් නමක් කියලා කතා කරන පටලවිල්ලක් නැහැ විතක්කය කියලා කියන්නේ බොහෝ දේවල් තියෙදි විකල්ප ගොඩක් තියෙදි අහවල දෙය කියලා දැන් ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන නම කියලා ඉල්ලන්නේ කියලා. අපේ නිෂ්පාදනයේ නම කියලා ඉල්ලන්නේ කියලා නේ කියන්නේ නිෂ්පාදනයේ ඉල්ලන්න බෑ ඒකට ඕන එකක් යන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට ජීවිතේ ඕනම වෙලාවක විකල්ප 10ක් 15ක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපිට දී ඇති ඕනම වෙලාවක දවල් වරුවක අපි හිටියොත් අවදිලකට රූප බලන්න ඕන පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස බලන්න පුළුවන්, හිතන්න පුළුවන්. මේ ඔක්කොම මේසෙට ඇරලා තිබුණාට ඒක සැරයකට එකයි විඥාණයට ගන්න පුළුවන්. ඒ නිසා සංස්කාර වලට හිට වෙනවා වැඩියෙන්ම තණ්හා උපදින එක තෝරලා දෙන්න. එතකොට මේ සංස්කාර විතක්කේ අරහ තමයි එක්කටික නම් කරන්නේ. එයාට නම කියලා කතා කරනවා. එයා තමයි දරාල විඥාණයට දෙන්නේ. ඒ නිසා අපිට දීලා තියෙන වස්තුවලින් වැඩිම තෘෂ්ණාව වෙන එක තමයි සංස්කාර තෝරන්නේ. තෝරලා එයා ඉදිරිපත් කරන විඥානය. ඉතින් විඥාණයට බේන්නේ ඒක විතරයි. විඥාණයට ලෝකෙ පේන්නේ. විඥාණයට පේන්නේ සංස්කාර වේදින් පෙරලා දෙන දේ. සංස්කාර බොහෝ දේවල් අතර එකක් ෆිල්ටර් කරන්නේ විතක්කේ ආරහා. ඒ විතක්කයෙන් අත්ගත් දේ වෙන දෙකකින් වෙන්කොට හඳුනා ගැනීමට කියන විචාර බුද්ධිය කියලා. මම දැන් ඇවිදිනකොට මම දන්නවා මම හිටගෙන නෙවෙයි කියලා. ඉඳගෙන නෙවෙයි කියලා. නිදාගෙන නෙවෙයි කියලා. එතකොට ඇවිදිනවා කියන්නේ මෙහෙමයි. ඒක හිට ගැනීමක් නෙවෙයි, ඉඳ ගැනීමක් නෙවෙයි, නිදා ගැනීමක් කියලා විචාර බුද්ධියක් තියෙනවා. ඒකෙන් තමයි හිටගෙන ඉන්න එකමම කෙනෙකුට sannivedanaya කරන්නේ. මේ විදිහට ඇඩ්වර්ටින් කියන නම සඳහන් කරනවා. ඒක මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල වෙළඳ ප්‍රචාරයේ ප්‍රධානම ටෙක්නික් එකක් තමයි බොහෝ දේවල් නිෂ්පාදනය කරන ලෝකයේ ඒ සමාගම කියන නම කියලා ඉල්ලන්නේ. මොකද යාට ප්‍රොෆිට් එක හම්බෙන්නේ එතකොට විතරයි. අන්න වගේ සංස්කාර හැම වෙලාවෙම අපිට දී ඇති බොහෝ අරමුණු අතරේ වැඩිම තෘෂ්ණාව උපදවන, වැඩිම මාන්නය උපදවන, වැඩිම මමයා උපදවන දේ තමයි සපයන්නේ විඥාණයට. විඥානේ වැඩ කරන්නේ ඒකත් එක්ක. විඥානේ දරුවෙක් තමයි සංස්කාර කියන්නේ. නමුත් සංස්කාර තමයි ගේට්ටුවේ ඉන්නේ කොච්ච. එයා තමයි තෝරන්නේ. එයා තෝරන්නේ විතක්කේ හරහා. ඒ නිසා මේ විදිහ තමයි ඉතින් ඔය විතක්ක ਵਿਚාර කියන චෛසික දැන කියන්න පුළුවන් එන්නේ. ඉතින් මේක එක විදිහක විස්තරයක් නෙවෙයි. අංග සම්පූර්ණ විතරයක් නෙවෙයි. ඊළඟ ප්‍රශ්නේ මේ විදිහට සෙන්සිටිව් එකක්. ගරුතර ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන පටන් ගන්නා මුල් දවසේ යටසිල් සමාදන් වීමට ධාතා සත්‍යයනා කරන විට මාගේ දැස් දෙකෙන් කඳුළු ගැලුවා. ඒ මොහොනේ ඇයි කියා දැනගැනීමට කැමැත්තෙමි. එහෙත් ආමඳුරනේ මේ ඉදිරිපත් කරේ කවුද කියලා සභාවෙන් අහන්න එපා. ආමේ. මං කිව්වේ අර වියට්නාම් යුද්ධයට ගිය තෙබලෙක් ඇමරිකන් කාර්යයක් පැවිදිලා හිටියා කඳුබොඩ. අපි සිංහලෙන් කරේ රිට්‍රීට් එක නමුත් කන්නකොට ස්වාමීන් වහන්සේ කිව්වා කරන කතාව හැන්දෑවට ඉංග්‍රීසියෙන් ඒ කට්ටියටත් කියන්නේ කියලා. ඉතින් ඒකෙදී අර මේ මම කතා කරේ බොජ්ජංග ධර්ම පිළිබඳව. ඒකදී ඒක තැනකදී ප්‍රීති සම්බොජ්ජංගය ගැන කතා කරනකොට ප්‍රීතිය නැතිකම ද්වේෂය. ද්වේෂයට අපි සාමාන්‍ය මිනිස්සු කරන්නේ මෛත්‍රිය. ඉතින් මෛත්‍රියත් මේකෙදී නිකන් හඳුන්වා දීමක් කරා. කල්ලිවල ඩිස්කස් කරනකොට ඒ සෝල්ජර් විනාඩි 6ක විතර මිනිස්සෙක් කාර්යම රළු බැලු බැලමට. බෑ ඇතුලින් අන්තිම නිවිච්ච මිනිහෙක්. හොඳ ටෙක්නිකල් රයිටින් ගැන දන්න කෙනෙක්. ඉතින් මයික් එක ගැන කතා කරනකොට මම කිව්වා සාමාන්‍ය මිනිස්සුෙකුට මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා කියාගන්න බෑ. මොකද ඒ තරම් අපි අපිට ද්වේෂ කරමින් ඉන්නේ. කවදාකවත් මුළු හදින් මට මම විදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන්නේ මහා වීරකමක් ඕනේ. විශාල පිනක් ඕනේ. විශාල ප්‍රඥාවක් ඕන. අපි මුළු දවසේම මුළු සංසාරෙම කරන්නේ මේ මම දැන් මෙතන කියන එකට ද්වේෂ කරගෙන ඉන්නේ. මයි ළඟට හිත එනකොටම මුගේට හරි දානවා. වර්තමාන හිත එනකොටම අතීත නාගතයට දානවා. මෙතෙන්ට හිත එනකොටම වෙන තැනකට දානවා. ඉතින් ඕක තමයි පොහසත්කම කියන්නේ. ඒ නිසා කවදාකවත් මම මත් එක්කින්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක මේ වුමනාවෙන් භාවනා කීයට මම නිදුක්කම්මා නිරෝගීවමා සුවපත් වෙම්මා කියනකොට ඒ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම ඉස්සලාම ඇමරිකාවේ තියෙන සෙන් පන්සලට ගිහිල්ලා එතන ඉන්න සෙන් එක්කෙනෙක් කතා කරලා කිව්වලු අපි වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා මෛත්‍රී කරගමු. තමන්ට වාඩි වෙලා හොඳට පටල වාඩිලා සුවසේ ඉඳලා මම මේ ඉන්න ඉරියව්වේ මම සුවපත් වෙම්මා කියලා කියන්නේ කියලා. දවස් 3ක් එක දිගටම ඇඬුවා. අහලවත් තිබුණ නැතුළු හිතලවත් තිබුණ නැතුළු කරලා තිබුණෙත් නැතිළු මේ මම මට සුවපත් වෙම්මා කියන එක. ඊට පස්සේ මේ සෙන් මාස්ටර් කිව්වලු මේක උගෝ හොඳම හීලින් එකක්. ලොකෝ කියෝරින් සිස්ටම් එකක් රට ඇත්තේ වෙනකන් අඳන්න කියලා. ඉතින් ඉදාලු තේරුනේ මම කොච්චරක් මට අමුත්තිද්ද කියලා. ශබ්දජානන්සේ සඳහන් කළා තියෙනවා තමන්ට තමන් අනුකම්පා කරන මනුස්සයා පළවෙනියෙන්ම කරන්න සිල් රකින්න එක. සීලෙන් තොරව කරන හැම දෙයකින්ම තමන් තමන් ටෝචරින් තමයි. බර්නින් තමයි. ඉතින් ඒ නිසා ශිල්පද සමාදන් වෙනකොට තමයි තේරෙනවා බුදු කෙනෙක් ඇවිල්ලා අපිට කියලා දුන්නේ නැත්තම් අපේ සෙල්ලක්කාරම කියන්නේ කොච්චර ශිල්පද කඩලාද කියන එක නේ අපිට තියෙන ලොකු දක්ෂකම. ශිල්පද ආරසා කරනකොට දුමාකාරී ඉමෝෂන් එකක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මට මතකයි පැවිදි වෙන්න ගිහිල්ලා සංඝවංශල 10 දෙනෙක් 12 දෙනෙක් එකතු වෙලා මගේ රැවුල තිබුණා මෙච්චර විතර දිගට කොණ්ඩේ තිබුණා දිගට මේකට යනකම් කිස් කස් ටිකක් කපලා මෙහෙම අතට දුන්නා. මේ මේ කේසාලෝමාන කාදන්තා කියලා මේ මෙනෙහි කරන්න කියලා ඉස බානකම් මොකද ඉත කැපෙනවා ලේ එනවා එන කචල් යනවනේ. මේක දිහා බලන්න බෑ කඳුළු වෙනවා. මේ මෙහෙම අතේ තියාගෙන දැන් අවුරුදු 36ක් නටලා නටලා නටලා පැවිදි වෙන වෙලාව. මේක සතුටද දන්නෙත් නෑ මේක කනගාටුවද දන්නෙත් නෑ අර කෙස් කස් ටික පේන්නෙම නෑ මට ආයෙ කඳුළු වෙනවා ආයෙ කඳුළු වෙනවා වලක් කන්නම බෑ මේ තාම ආසාවෙන් ඉඳලා ඉඳලා ඉඳලා යන්තම් මේ දබස් කාලා වතුරට පයින්න වෙලාව කෙස් බාන වෙලාව ඒකේ සතුට ඒක දෙලයි ඉස බෑවට පස්සේ එක දිගට පැය 30ක් විතර නිින්ද යනවා පොඩ්ඩක් ඉස බාලා බලන්න ඒකේ තියෙන ජොලිය. කාටවත් ඒක තේරෙන්නේ නැහැ. හැබැයි මම ඊට ඉස්සෙල්ලා ඉස්කෝලේ යන කාලේ දෙසරක් විතර බාලා තිබිලා තියෙනවා. එහෙම නැත්නම් ඒ වගේ වෙලාවල් වලට එන හැඟුම මොන කෑමක් කාලවත් මොන රූපයක් බලලවත් මොන දෙයක්වත් ගන්න බෑ. ඒ මොකද අපේ මේ තියෙන හැම සැප සම්පත්තියකම අපි කරන්නේ අපිව ඩිස්ට්‍රැක්ට් කරන එකනේ. මම දැන් මෙතනින් මගෙන් ඩිස්ට්‍රැක්ට් කරන එක නේ අපි කරන්නේ රූප බලන ටෙලිවිෂන් බලනකොට නාව කතා කියනකොට පත්‍රේ බලනකොට පික්නික් යනකොට ඔක්කොම කරන්නේ ඩිස්ට්‍රැක්ට් කරන. කොයි වෙලාවකෝ 100%ක්ම මට ලැබිච්ච මේ මනුස්සාත්ම භාවය මට ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිය කියලා මේක ඇතුළට එනකොට මේක මොන තාලෙන්වත් දරන්න බෑ. ඒකයි ආපු ගමන් පණින්නේ බෑ. නිකන් ලාහට ගෙම්බ එකතු කරනවා වගේ කුඩල කොට්ටේ උඩ තිබ්බා වගේ. ඒ නිසා සමාදන් යම් වෙලාවක සිල්පදයක් තමන්ට හරියට හිත දින වෙලාව වෙනකොට තේරෙනවා. මේක අම්මගෙන් දෙන කිරි වලටත් වැඩිය වටිනවා. බුදුරජාණන්සේ අපිට මේ අඳුල්ලා දෙන ශික්ෂාව දෙකට ඔබට තේරෙනවා නම් සමාදන්ව රැකපන්. හැබැයි පටවන්න එපා. අමෝරාවෙන් දාගන්න එපා. කාටවත් දෙන්න යන්නත් එපා. ගන්න කෙනා ගන්න. ඒක නිසා බුදුරජාණන්සේ කියනවා සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා නත්ති පඤ්ඤා නත්ති සීලං සීල පඤ්ඤා භික්කවේ අග්ගමක්ඛායති ලෝකේ කියලා. සිල්වතට විතරයි මහණේ ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාවන්තයට විතරමයි සීලය තියෙන්නේ. සීලය නැත්තම් ඒකට ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැත්තම් උඩ සීලය නැහැ. සීල ප්‍රඥා දෙක තමයි ලෝකේ අග්‍රම ධර්ම දෙක කියලා. සමාධිය නෙවෙයි. අපි දැන් සීල සමාධි ප්‍රඥා කියලා නේ අපි පෙන්නන්නේ. දෘෂ්ටාන්තයෙන් පෙන්නන්නේ ලෝකේ තියෙන දක්ෂ දෙක සීල සමාධි පතනම් අද ලෝකේ සීලවන්තය නෝන්ජලෙක් සීලවන්ත කියලා කියන්නේ මොකක් කරගන්න බැරි කමට සිල් ලකිනවා කියලා නේ. ආර්ය ලෝකේ සීලය කියන එකයි ආර්යකන්ත සීලය කියන එකයි ආර්ය භාවයටපත් වීමයි දෙකම එකයි. ඉතින් ඒකේ පොඩි රිහර්සල් එකක් තමයි සීල් සමාදන් වෙනකොට පුදුම මේ ඒ උණු වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඒක මේ හොඳ රෝග ලක්ෂණයක්. හැබැයි ප්‍රසිද්ධිය කෙරුවොත් පිස්සන් කොටුවට දාන්න ඉඩ තියෙනවා. මොකද ඉන්න හරියක් ලෝකෙ පිස්සුනේ ඉන්නේ දුස්සීලයන්ගෙන් පිරිච්ච ලෝකයක් මේ. ඒ නිසා ඒ වෙනකොට හැංගුම් යටපත් කරගෙන බුදුහාමුදුරුත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යන එකයි කරන්න තියෙන්නේ. මම කවුද කියලා අහන්නේ නැහැ. දෙවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ ක්ලේශ සහ උපක්ලේශ අතර වෙනස කාරණිකව පැහැදිලි කර දෙන්න. ඔය ක්ලේශ කියනවා හුඟක් වෙලාට පේන්න තියෙනවා පක්ලේශ කියනවා පේන්නේ නැහැ නොපෙනී වංචනික විදියට ෂට විදියට මායා විදියට වැඩ කරන්නත් ඉඩ තියෙනවා හැබැයි ඒ තරම ශා තේරුමක්ම නැහැ සමහර තැන්වල උපක්ලේශ වශයෙන් සඳහන් කරලා තියෙන වංචනික ධර්ම ටික ඒක තමයි හොඳයි කියලා හිතාන ඉන්නේ Tamand වෙනවා ලොකු නෑයක් වගේ නමුත් කරන හරියක් කරන්නේ හතුරුකමක් ඒක මහායාන බුද්ධඝමී කියනවා. තමන්ගේ gedete නේ හොරා. තමන්ගේ දරුවයි කියලා වර්ධවල තේරුම් ගත්තොත් ඒ මනසට යම් ආකාරයක හානියක් වෙනවද? ඒ වගේ අපි මුළු ජීවිතේ පුරාවටම අපිට හානි කරන දේවල් අපේ ණයින් වශයෙන් තේරුම් ගන්න තමයි වැඩ කරන්නේ. ඒ නිසා අපිට කවුරක්වත් හානි කරන්නේ අපිම තෝරලා ගෙටගත්ත ණයෙක් කියලා තේරුම් ගත්ත හතුරෙක් තමයි අපිට කරදර කරන්නේ. ඒක නිසා උපක්ලේශ කරන දන්නේක් කරන දන්නවා අපිට ඕන වුණාට සුද්ධවන්ත වෙන්න අපිට බෑ මොකද කෙලෙස් අපිට පෙන්ලා නෙමෙයි වැඩ කරන්නේ අපි මේ කෙලෙස් කියලා හිතලා වැඩ කරන දේවල් සහ නිකලෙස් කියලා කියන වැඩ කරන දේවල් සම්පූර්ණ ඔළුවෙන් හිටගෙන තියෙනවා ආරේ ලෝකේ එනිසා ද්වේතාන පස්සනා සූත්‍රයේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා පෘථග්ජනයක් යම් සත්‍යයක් යයි කියන්නේ නම් ඒ ආර්ය ලෝකේ ඒකාන්තම අසත්‍යයක් කියලා ආර්ය ලෝකේ යම් සත්‍යයක් කියන්නේ ඒක පෘථග්ජන ලෝකේ සම්පූර්ණ අසත්‍යයක් කියලා. ඒ නිසා මේක සම්පූර්ණ ඔළුවෙන් ඉඳගත්ත ලෝකයක්. ওই දෙක මැද තමයි උපක්‍රේත තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරණයේදී එකා ඉතා ඉක්මනින්ම හුස්ම තුනී වී යයි. හුස්ම තුනී වී ගිය පසු හෘද ස්පන්දන බඳු වේගයෙන් හිස මුදුනේ පිට වී යන බව දැනේ. මේ විනාඩි 3ක් විතර ඇති වී නැවත වරක් හෝ දෙවරක් ඇති වෙයි. මේ සිදුවන්නේ සමහර පරයන්කවලදී පමණි. මේ විදර්ශනා උපක්ලේශයක්ද කාර්මිකව පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවායි පතමි. ඔය මේක නැති වෙලා ආයේ එනවයි කියලා දිනනවා. ආයේ එන්නේ නැති වෙච්ච ආනාපානයද නැත්නම් මේ නැති වෙච්ච හෘද ස්පන්දනයද කියලා ඒක ලියවිලා නැහැ. ඒකක් තියෙනවා නම් හරි හොඳයි. කෙසේ නමුත් මේ රූපයක් රූප සංඥාවක් වඩපත් වෙනකොට ඒකේ පෙනෙන රූපාන්තරණ තමයි. ජවනිකා රාශියක් පෙන්නනවා. අපි බලානින් එක ඒකම නිකන් මේ උදාහරණයක් වශයෙන් කියනවා නම් සමනල විතරයක් එළියට ආවට පස්සේ පණුවෙක් බවට පත් වෙනවා. මේ පණුව කාලා කාලා කාලා කාලා ඌ කෝෂයක් ඇතුළට යනවා. කෝෂෙන් එළියට එන්නේ සමනලේ. එක දිගට බලහන් ගියොත් මේ පිටරයක් තියෙන ඊගාට මේ කැටපිල කෙනෙක් ඊට පස්සේ ශිෂුවෙක් ඊට පස්සේ කෝෂ ගත උනට පස්සේ මොනවද දන්නේ? එළියට එන්නේ සමනය. බලංජු පෙන්ටිංග රූපාන්තරණය කියලා. ඒ වගේම තමයි හැම රූපයක්ම ඔය කියන තරම් නෙවෙයි බොහොම ශීඝ්‍රයෙන් විපරිණාමයටපත් වෙනවා. අන්නේ විපරිණාමයේ දකින්න තරම් අපේ ඉඳුරන් ප්‍රකට නැහැ. අපේ ඉඳුරන් බලන්නේ නිට්ටය කරගෙන මේ මේ සිසු අවස්ථාව, මේ කැටබිල අවස්ථාව, මේක බිත්තර අවස්ථාව, මේ නමුත් මේ එක දිගට යන වැඩක් නෙමෙයි මේක තියෙන්නේ. නිතරම වෙනස් වෙන එකක්. අන්න ඒ විදිහට මේක වෙනස් වෙගෙන යනකොට රූපය රූප සංඥාවක් බාටපත් වෙනවා. පත් වෙලා අරූපයක් බාටපත් වෙනවා. ඉතින් මේක හිතකට දරා ගන්න බෑ මේ බලාගෙන ඉඳද්දී මේ තිබුණ දේ නැති දෙයක් බාටපත් වෙන්නේ. ඒ පත් වෙන වෙලාවේදී අපේ හිත නිත්‍ය සංඥාවේ හිතන හිත අර දේ බාර ගන්න නැතුව ඒකට විවිධාකාර නම් වනම් දෙනවා. විවිධාකාර විදිහට මේක බුද්ධියට සින්න කර ගන්න හදනවා මේ වෙනස් වෙන දේ. ඉතින් ඒක නිසා මේ කාලය ඇතුළත ඒ යෝගාවචරයට පේන්නේ මේ රූපේ වෙනස් වෙන එකද වෙන්නේ. මේක බලාගෙන හිත බොරු කියනවාද? එහෙම නැත්නම් මේ දෙකේ කොයි එකද concept එක කොයි එකද reality කියලා හොයන්න බෑ. අපි සාමාන්‍ය ජීවිතේ අපි දන්නවා concept and reality කියවහම සාමාන්‍ය කල්සුදු වෙනසක් තියෙනවා. රූප සංඥා අවස්ථාවේදී අඩහීනයක් අඩනින්දක් තියෙන්නේ. මේ හිතන දේ පේනවද, පේන දේ හිතෙනවද? තියෙන දේ පේනවද, පේන දේ තියෙනවද කියන එක ඔක්කොම බොරු වෙන ගන්න. ඉතින් ඒ වෙලාවේ giddiness එනවා. vomitish feeling එනවා. nauseatic යෝගාචරයට මොන විදිහින්වත් ඒක නිකන් හරියට මේ බඩදරුවම්මා කෙනෙකුගේ දොළ දුකාවට පස්සේ පළවෙනි වතාවට ඒ අම්මට දන්නේ නැහැනේ මේක මේ මොකද්ද මේ වෙන්නේ කියලා. වෙන්නේ මොකද අර බඩේ බොක්කේ ඉන්න දරුවගේ විස මේ අපද්‍රව්‍යයි අම්මගේ අපද්‍රව්‍යයි දෙකම එකට එනවනේ. ආවට පස්සේ දෙබිඩි දුකක් නෙදීනේ දුක් දෙකක් නේ. ඒකට පරිවෘත්තීය ක්‍රියාවලට හරි අමාරුයි දරන්න. වම්මනේ යනවා මම දන්නේ ඕගොල්ලෝගේ ප්‍රශ්න මේ වාකට ප්‍රශ්න නෙවෙයි. මම දැකලා තියෙනවා. මුලික අපේ ගෙදර කිල්ලෝ 6 දෙනෙක් ඉඳලා තියෙනවා. ඔව් අපිට අම්මලා පෙන්වන්නේ නැහැ. දොළදුක් ප්‍රශ්නේ. ඒ මොකද දැන් මේ බබා වැවෙන ඇතුලේ. ඒ අම්මට තේරෙන්නේ නැහැ. අම්මා යාට තේරෙන්නේ නැහැ. එයාගේ යාගේ අම්මට තමයි ඒක තේරෙන්නේ. හැබැයි දෙවෙනි බබාට තුන්වෙනි බබාට යනකොට ටිකක් තේරෙනවා. දැන් සෝවාන් වෙනකොට තමයි ওই ප්‍රශ්නේ එන්නේ. සකදාගාමී අනාගාමීනට ඕකම වෙනවා. හැබැයි එතකොට වෙලා තිබෙන නිසා ප්‍රශ්නයක් නැහැ. මේ රූපය පිළිබඳ අපේ නිත්‍ය සංඥාවේ තරම්ම දැනි. අපි කැමති නැහැ ඒක වෙනස් වෙනවා දකින්න. වෙනස් වෙනකොට අපි ඒකට නම් වනම් හදා හදාට ඉස්තර කරගන්න හදනවා. අර පාවා දෙන්න කැමති නැහැ. රූපය කියලා කියන්නේ බොරුවක්. රූපය කියලා කියන්නේ මායාවක්. රූපය කියලා කියන්නේ රූපාන්තරණයක්. විපරිණාමයක් කියන්නේ අපි කැමති නැහැ. භෞතික විද්‍යාව භෞතික විද්‍යාව කියන විෂය තන්නේ කරම බොරුවක්. ඒක අයිසෙක් නිව්ටන් සෑහෙන්න කෑවා. ඌ කාලා කිව්වා මේ පටන් ගන්නකොට දෙයියෝ මැෂින් එක ස්ටාර්ට් කරාට දැන් දුවන්නේ අපිට ඕන විදිහට කියලා. ෆිසික්ස් මේ දුවන්නේ මේ ගුරුත්වාකර්ෂණ චක්‍රය. ඉතින් ඌට පිංචිත් වෙන කට්ටිය හොඳට ගියා අඟහරු ලෝකෙට ගියා නම් බලන්න. ඊට පස්සේ අයින්ස්ටයින් ආවට පස්සේ ද්‍රව්‍ය සහ අද්‍රව්‍ය දෙක අතර E mc2 කියලා දැම්මට පස්සේ ඊට පස්සේ අලි අවුලකටපත් වුණා. දැන් දන්නවා ඕනම টොප් ක්ලාස් ෆිසික්ස් කෙනෙක් දන්නවා පන්ති කාමරේ උගන්වන්නේ තන්නේ කරපච කියලා. ඔය කියන කිසිම නීතියක් දැන් ඔත්තු නැහැ. ඒක ඔක්කොම අවලංගුයි. නමුත් පන්තිට යන එකට අර පච ටික උගන්නපුවම ඒ විදිහටම පච ටික උත්තර පත්‍රයට ලියන්න පුළුවන් ඒකක් හම්බ වෙනවා. අමු වැට්ටා. කවදාවත් ඔය කියන කෙමිස්ට්‍රි කවදාකවත් ඔය කියන ෆිසික්ස් ඇත්තේ නැහැ. ඒවා නිකන් මේ පොඩියුම් සෙල්ලම් කරන ලේගෝ සෙට් එකක් වගේ. টপ ක්ලාස් එකේ දන්නවා දැන් ඔක්කොම එහෙම අපි හදාගත්ත සංඥා ටිකක් සහ හදාගත්ත රාමු ටිකක් ඔය සිලබස් එකට දාගෙන පච උගන්නනවා මිසක් එහෙම දෙයක් මේකේ නෑ කියලා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට ඒ වගේ සබ්ජෙක්ට් අල්ලාගෙන නිත්‍ය සංඥා වින්න එක්කනාට බුදුජානනාංශයේ මිස්ටිෂේෂන් කෙනෙක් විදිහට පේන්නේ. බොරුවක් උගන්නන, කුක්ක දෙයක් උගන්නන. මොකද වෙනස් වෙන්න කැමති නෑ. ඒ නිසා මේ රූපේ රූප සංඥාවක් වඩපත් වෙනකොට අපේ ඇඟ පුදුම ඇලර්ජික් රියැක්ෂන්ස් එකක් වෙන්නනවා. කරකවල අතාරිනවා. ඒක නිසා ඒකෙන් ඒ ඒ ඒ දෙයට මොන දෙන්න බෑ මානසික අසහනයක් තියෙන කෙනාට. මෙන්ටල් ඉම්බැලන්ස් එකක් තියෙන කෙනාට කද්දාවත් භාවනා කරන්න බෑ. භාවනා කරන්න ගියම අරක එක්සජරේට් වෙලා එනවා. මේකට හොඳ සෞඛ්‍ය සම්පන්න ගතියක් ඕනේ. ඒක නිසා ගල්ලතුම සීලක පිළිතලා සද්ධාාවක් ඇති කරගෙන මේකට ගියොත් එද දෙයට මොන දෙන්න පුළුවන්. ඒ සීල සද්ධාාවක් නැතුව ගියොත් ඉතින් පිස්සු හැදෙන්න ෂෝටස් කට් එක. ගරුතර ස්වාමීන් වහන්සේ ආරම්භන සතිය පිළිබඳව ඊයේ පැනවිසුදුම වැඩසටහනේදී සඳහන් කළ බැවින් පහත අධ්‍යක්ීම් පිළිබඳව වහන්සේගේ අදහස් පිළිබඳව කාර්යව පහදා දෙයි. ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම ගැනීම නොදැනී ගිය පසු එතර ඉතිරි වී කළු පාට අවකාශයක් පමණයි. එම අවකාශය දෙස චේතනා ඉදීමෙන් තොරව බලා සිටින විට විශාල කළු ගැඹුරු කුහරයක් අඩියෙන් අඩිය පතුලට යන දැනේ. මෙයට විශාල ශක්තියක් වැයදී එහෙත් සතිය පවතී. නිර්වාණ සාරය. ඔබ තමයි කියන්නේ බ්ලැක් හෝල් එකට ඇබ්සෝබ් කරනවා කියලා කියන්නේ. ෆිසික්ස් වල තියෙනවා මේ ඔය තියෙන සර්න් කියලා මේ පරිේශන ආයතනයක්. ඒක තියෙන්නේ යුරෝප අකරේ පොළොවේ යට මීටර් 100ක් යට තමයි මේ ටනල් එක තියෙන්නේ. ටනල් එක අක්කර 27ක ප්‍රදේශයේ පැතිරලා තියෙනවා. ඒකෙන් දෙපැත්තෙන් එන ඉලෙක්ට්‍රෝන්ස් දෙකක් එකට හැප්පිලා දෙකක් හැප්පෙනකොට ඇති වෙන අර බිග් බෑන්ඩ් එකක් ලෝකේ හට ගන්නකොට ඇති වෙච්ච එක වගේ කරලා බලන්න හදන්නේ. බලන්න හදනකොට ගවර්න්මන්ට් එක දෙන්නේ නැහැ. ඕකෙදී බැරිලා හරි බ්ලැක් හෝල් එකක් හැදුනොත් මේ මුළු ලෝකෙම ඒකට ඇදගන්නවා. ඉතින් ඒක නිසා ඒක මැෂින් එක ස්ටාර්ට් කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි භාවනා කරනකොටත් මේ මමයා කියලා තියෙන එක ඇතුළේ තියෙන මේ ගැටුමේදී මේ ඇති වෙන අඩියට කිඳා බහින ගතිය එක එක විදියට ඒක පෙන්නවා ඒක වෙනකොට පේනවා මේ මුළු ලෝකෙම තියෙන ශක්ති සංස්කෘතියක තියෙන්නේ මමයා කියලා වෙනම ගන්න දෙයක් ඒක නෑ විශාල ශක්තිවකයක් තියෙන්නේ ඒ ශක්තිය වලට මේ මමයා දිය වෙලා ගියාට පස්සේ ඒකේ ගැඹුරු කොච්චර දෝ අඩියට අඩියට යනවා ඒක හරියට කියනවා විශාල වොලිබෝලයක් වගේ එකක පිට තට්ටුවේ ඉඳලා මැදට මැදට මැදට මැදට මැදට මැදට ඉන්නවා වගේ ඔක්කොම සෙන්ට්‍රලයිස් වෙගෙන එනවා වෙන්න වෙන්න වෙන්න වෙන්න තේරුම් අරගන්නවා මේ පිට මට්ටමේ තමයි අපිට මේ බලය ශක්තිය නිලය ලාභ සත්කාර ඔක්කොම රණ්ඩුව තියෙන්නේ මේ නමුත් මැද සුද්ධ ශක්ති පුඤ්ජයක් තියෙනවා ඒකේ හොයන්න ඕන කමක් නැත්තේ සම්පූර්ණ ශක්තිය ඉතින් අර මැදට එනකොට පේනවා අර එළියේ ඉඳගෙන අපි මේ රණ්ඩු සරුවල් කරගෙන නැටුවට හිත පිරිසුදු කරුවට පස්සේ මේ රණ්ඩු සරුවල් කරලා බන්න බැරි තරම් ශක්තියක් සම්මාද කරනවා ඉතින් ඒ ශක්තියට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මම නැති වෙනවා මම කියන සෙන්ටර් එක නැති වෙනවා එහෙම නැත්නම් මාන්නේ නැති වෙනවා මගේ කුට්ටිය කඩා ගන්න ඕන කියන එක නැති වෙනවා ඉතින් ඒක වෙනකොට ඇත්තටම ඒක අතිරේක ලාභයක් නමුත් ඒක ලැබුණයි කියලා පාටියක් දාන්න බැරි වෙනවනේ මම නැති වෙනවනේ. උත්තර තමයි ප්‍රශ්න තියෙන්නේ. ඕන එකම ඔක්කොම හම්බ වෙන ඔක්කොම තියෙනවා මෙතන. නමුත් මට කියන ජොලියක් දාගන්න විදියක් නැහැ මොකද මම නැති වෙනවා. ඉතින් දැන් මම ආරකින්නවද එහෙම නැත්නම් අර සුද්ධ ශක්තියට මර්ජ් වෙනවද කියන එක පුංචි පෞරුෂත්වකින් කරන්න බෑ. ඒක මේ කාටවත් මේ ಜಾති අනුව කුලයේ අනුව ආගම අනුව කඩන එකක් නෙමෙයි. අපි කැමැති නෑ අපිට ඕන කරලා තියෙන්නේ අලිපන්තික සමාජිකත්වයට වැඩිය බලුපන්තික රජකම. ඉතින් අපි කොහොම හරි කරනවා බල්ලෝ උනත් කන්නේ. මම අයියා වෙන්න තියෙනවා නම් බලුපන්තියක් හදලා හරි රජ වෙනවා. අලිපන්තික සමාජිකත්වයට වැඩිය. ඉතින් බුදුරජාණන් කියන්නේ ඔය කුණු කන්දලේ අතහැරපන්. අතරපම සුද්ධ ශක්තියත් එක්ක මර්ජ් වෙන්නේ. ඒකේ කිලෝරක්ම නැහැ. ඒක අය ඒක වෝක් ඕවර් එකක්. ඒක නිකන් හම්බෙන දෙයක්. නමුත් එතකොට අර මම යන තියෙන ගතිය නිසා එන ඇලර්ජික් රියැක්ෂන්ස් වගේ එනවා. ඉතින් ඒක නිසා ඒක වෙනකොට අපිට දරා කියා ගන්න බෑ මනස එහෙම නැත්නම් තර්ක මනස එහෙම නැත්නම් විඥානය নানা ආකාර කොට පෙරක තෝරකම් කීකිය කියන ඕතෙන්ද යන්න එපා අර තිබුණු තැන්න ඵලයන් උඹේ ගෙදර, උඹේ නම, උඹේ අනන්‍යතාවය ඒ ටික රැකගනින් මම උඹට දෙන්න තියෙන දේක් දෙන්නම් කියලා ගොඩ පෙරකක් දෙනවා. ඒක නිසා Taman ඇතුලේ නියම පිරිසුදු භාවයට යන්න තියෙන ඉඩ මේ පැත්තෙන්. මේ පැත්තේ මේ මම මාගේ තියෙන දෙයක. ওই දෙක අතර කම ඇදිල්ලකට යෝගාවචරය හැම සාර්ථක පරියන්කයකදීම උතෙට යනවා. ඉහළ එක තැනකදී සක්ම පාවදලා ආයෙ ගෙදර යනවා. ආයෙ කක්ක පොඩේ යනවා. පහුවෙන්ද ආයෙ හොදනවා. ආයෙ කක්ක ගා ගන්නවා. හොද හොද හොද දෙලා හිතන යකෝ මේක ඇති මේ කෙලියව කෙලියක දවසක උණුණු කුජිතුවක් වෙච්චවයි කියලා අර කත ඇරලා මේ පැත්තට යනවා. ඉතින් ඒ ගමන ඒ අතරමැදදී මනුෂ්‍ය පරිණාමයේ අවුරුදු කෝටි ගණනක වෙච්ච දේවල් පැයේ දවසෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මනස පුදුම විදිහට පරාසයක ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා. ඒ හැකියාව නැහැ කියලා කියනවා කිසිම තිරසෙනෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට බ්‍රහ්මයෙකුට මන උගෙකටත් නැහැ. මිනිසෙකුට විතරයි තියෙන්නේ. ඉතින් ඒකේ කොයි අතද ගන්න කියන එක. අර දන්න කියන gedara ගිහිල්ලා බලුපන්තිය රජ වෙන්න හදනවද? එහෙම නැත්නම් මේ අලිපන්තියක ආර්යයන් වහන්සේලා අතර සමාජිකත්වය ගන්නවද කියන එක බුදුරජාණන්සේ කවදාකවත් අත තියලා නැහැ. ඒ පුද්ගලයාට බාර දීලා තියෙනවා. ඉතින් මේ මේක යම් ප්‍රමාණයක උත්තර දෙනවා අහපු පළවෙනි ප්‍රශ්නට. පළවෙනි ප්‍රශ්නේ අහලා තියුනේ මේ අනිමිත්‍ය සතිය කියන්නේ මොකද්ද? අනිමිත්‍ය සමාධිය මොකද්ද කියලා. ඉතින් ඒ නිසා මේ භාවනා කරපු හැටි කියනවනම් ඒතකොට කියනවා නිමිත්ත කියන්නේ මේකයි සතිය කියන්නේ මේකයි නිමිත්‍ය සතිය කියන්නේ මේකයි අනිමිත්‍ය සතිය මේකයි කියලා මේ වගේ එක කීත හැකියි. එහෙම නැතුව අපිට මේ කරුණු තේරුම් ගන්න බෑ Tamange අත්දැකීම් සම්බන්ධ කරන්නේ නැතුව. ඒ නිසා මේ ගමන මේ ඔගේ ලේ කියන ඔය පෙන්වලා තියෙන විස්තර කරන්න හදලා තියෙන ගමන භාවනාවෙන් කරන එකක් නෙවෙයි. මේ කොයි වෙලාවෙත් ඕනම කෙනෙකුට ඉඩ පාඩුකම් තියෙනකම් මේ බෞද්ධයන්ට විතර සීමා වෙච්චි එහෙම ගතියක් නැහැ. උතර භාවනාවෙන් කරලා දෙන්නේ සද්ධාාවක් ඇති කරලා සීලයක් දීලා සතියක් දීලා මේකට බය නැතුව මොන දෙන්න පෞරුෂත්වයක් ඇති කරලා දෙනවා බුදුජානනාථකේ සද්ධාව තියලා අපි විසින් පවරගත්ත සීලක ඉඳලා සතියක ඉඳලා මේ එන දෙයට අතරමඟදී අපි බාධා කරන්නේ නැතුව සම්පූර්ණ වැඩ පිළිවෙල යන්න ඉඩ දෙනවා භාවනා නොකරන වෙලාවේ කුඩු ගන්න වෙලාවෙත් ඕක සිද්ධ වෙනවා බඩු මේ මේ බොන වෙලාවේ ඒත් සිද්ධ වෙනවා ලිංගික ක්‍රියාවලියේදී ඒත් සිද්ධ වෙනවා. නමුත් ඒ වයිදී අපි දුස්සීල නිසා අපිට සද්ධාාවක් නැති නිසා සුද්ධ සතියක් නැති නිසා මේක අපි ලොකු ලෝක දෙකකට හිර කරගන්නවා. භාවනාදී බුදුරණාහි ඔක්කොම වෙරිෆයි මේ variables fix කරලා කියන සද්ධාවන්තයා කාය ජීවිත නිර්පේක්ෂව ඵලයක් සීලක පිටපා දිගටම හෘදේ පවත්තරනවා. එතකොට අපි අර අපි නොදන්න ගැඹුරට යනවා. ඒ නිසා මේක මේ මහා ලොකු গুপ্ত ගතියක් නෑ. හැබැයි මම කියනවා පැහැදිලිවම සාහසික ගතියක්, සෙල්ලක්කාර ගතියක්, රැඩිකල් ගතියක් අවශ්‍යයි. නැත්තම් නම් යන්න බෑ මෙතනින් යන්න. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව හිමින් කරන විට එසරූපය ඊතා සහැල්ලු වී පහසුවෙන් ඉදිරියට යන්නේ. එවිට මට වායෝ ගතිය හොඳට දැනේ. ඒ අතර විමත බාය ඇති පය දුන් නැගීම බරදරාගෙන සිටින බව වැටහේ. ඒ පටවි ධාතුව ඉස්මතු වීම බවත් දැනේ. මෙවැනි අවස්ථාවක වම දකුණ හෝ එසවි තැවීම වැනි දෙයක් මෙනෙහි නොකර වායෝ ගතිය පටවි ගතිය යනුවෙන් මෙනෙහි කිරීම සුදුසුද යන කරුණාවෙන් පහදා දෙන්න දෙවන් සරණයි. සාමාන්‍යයෙන් කියනවා මේ පරමාර්ථ ධර්ම පඩ ව්‍යාපෝ තේජෝ කවදාවත් මෙනෙහි කරන්න එපා. ඒක තේරෙන්න ආරින්න. ඔය මෙනෙහි කරන්න බෑ මොකද ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මෙනෙහි කරන්න ගිය ගමන් ඒ ඒව මතුවෙන ගතිය වේගය බාල වෙනවා. එතෙන්ට යනකම්, එතෙන්ට හිත සකස් වෙනකම්, එතෙන්ට ගැම්ම ගන්නකම්, එතෙන්ට පටල වෙනකම් වම දකුණ කියලා මෙනෙහි කරන්න මේක තේරුම් ගන්න පටන් ගත්තට පස්සේ එහෙමම යන්න දෙන්න. ඒ නිසා පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්න එපා. පරමාර්ථ ධර්ම මෙනෙහි කරුවොත් වෙන්නේ ඒ වේව මේ මතුවෙන හෙලි වෙන වේගේ බාධා වෙනවා. ඒ නිසා කොතෙන්ද මෙනෙහි කරන්න ඕනද කොතෙන්ද මෙනෙහි කිරීම නතර කරන්න ඕනද කියන එක මොනම තාලෙකින්වත් කියලා දෙන්න බෑ. ඒක නිසා නිකන් කාර් එක ෆස්ට් එකේ මෙච්චර යන්න ඕනේ ඊට පස්සේ සෙකන්ඩ් එකට දාන්න ඕනේ සෙකන්ඩ් එකේ මෙච්චර යන්න ඕනේ ඊට පස්සේ මෙච්චර යන්න ඕනේ කියලා ටෙක්නිකල් රයිටින් කරන්න බෑ. ඒ මොකද කාර් එකේ ඉන්න බර හැටියට ආනත තලයේ හැටියට ඩ්‍රයිවර් දැනගන්න ඕනේ මෙතෙන් යනකම් ෆස්ට් එක යන්න ඊට පස්සේ සෙකන්ඩ් එකට යන්න ඊට පස්සේ තර්ඩ් එකට යන්න කියලා. එහෙනම් ළඟ ඉඳලා අත දාලා පෙන්වන්න බෑ. මෙතන වෙලා තියෙන ඔය මෙනෙහි කිරීම කියන එක සීමාව ඉක්මවගෙන ගිහිල්ලා සෙකන්ඩ් එකේ යන්න පුළුවන්කම තියෙද්දි ෆස්ට් එකේ දාලා පාගලා හොඳට. ගන්නවා. එතකොට එක පැයකට එක හැතැම්මකට පැත්තට තෙල් ගන්න හරියට වැඩි. එන්ජින් එක ව්‍යාරන්ටය වැඩි. ගැම්ම ආවට පස්සේ ඒකට සෙකන්ඩ් එක දා ගන්නවා. එතකොට අඩු තෙල් ප්‍රමාණයකින් වැඩි දුර ප්‍රමාණයක් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා දෙන මෝඩ බඩුව ආයුධත් එක්ක පොරබදනවා කියලා අපි කතාවක් තියෙනවා. අවශ්‍ය පාවුදේ පාවිච්චි කරලා නැතර කරන්න එපා. මම මේ දීපේ කරාට මේ මෝඩ බඩුව කියනවා නෙවෙයි. එහෙම ඉතරක් කරගන්න එපා. මේ ඔක්කොම ටූල්ස් විතරයි. මෙතෙන් එනකන් අපි වෙනේ කිරීම කරනවා. ඊට පස්සේ ඕටෝ පයිලට්ින් යන්න හදනවා නම් මේ සැහැල්ලු ගතිය මේ බර ගතිය ආදි වශයෙන් ඒවට එන්න දෙන්න මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ. ඒක නිසා හැකි ඉක්මනට මෙනෙහි කිරීම නතර කරන්න බලන්න භාවනා දියුණු වෙනවා. හිතුවක් කාර වෙනවා නම් හිත පිට යනවා නම් වම දකුණ කරන්න බැරි නම් විතරක් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හිත කීකරු කර ගැනීමයි කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ ජීවිතය තුළ සෝවාන් මාර්ගයට පිවිස සෝවාන් ඵලය සාක්ෂාත් කළ හැකිද? මේ සඳහා භාවනාවෙන් ධාර්මය දියුණු කළ කෙනෙකුට පමණද සෝවාන් මාර්ගයට පිවිසීමට හැකිවන්නේ. අප ගැන අනුකම්පාවෙන් සෝවාන් මාර්ගයට පිවිසීමට මඟ පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. දෙවරක් සාරයි. දැන් තිසරට තරණ වෙච්ච ඔක්කොමලා ඉන්නේ සෝවාන් මාර්ගයේ තමයි. ගොඩ දෙනෙක් කැමති නැහැ ඒක පිළිගන්න. අපි බෞද්ධයි කියලා කිව්වට පස්සේ අපි මාර්ගයේ තමයි ඉන්නේ. ඒකේ මාර්ග කෙලවර ඵලය. ඒ නිසා මේ ඔක්කොමලා ආර්යයන් වහන්සේලාගේ අඩුම ආර්ය පට්ටම. අෂ්ටාර්ය පුත්කල මහා සංඝ කියලා කිව්වම සෝවාන් මාර්ගස්ත පලස්ත. සකදාගාම මාර්ගස්ත පලයිස සෝවාන් මාර්ගස්තයි කියලා කියන්නේ අපි තිසරණ සරණ ගිහිල්ලා තියෙනවා. එනිකාට මල ගෙදර ගිහලා ආ කට්ටිය වාඩි වෙන්න පන්සිල් ගන්න කියලා එහෙම ඉඳගෙන පන්සිල් ගන්නවා හිටගෙන කැඩෙන සීලේ නෙවෙයි මම මේ කියන්නේ. ලංකාවේ මල ගෙවල් වල සීල් සමාදන් කරනවනේ කට්ටිය. ආමුද්‍ර වෙන ඔක්කොම අයින් ඉඳන් තැන් වල පාසක මාත්‍ර වාඩි වෙන්න සීල් ගන්න කියලා නැගිටිනකොට සීල් කැඩෙනවා. ඒ බුද්ධන් දන්නා නෙවෙයි තමන් බොක්කෙම්ම බුදුන් සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා සංඝයා සරණ යන මාර්ගය තමයි. ඉතින් අපි මේක දුන්නට කවුරුත් බාර ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා මාර්ගයට යනකොට රැස් වී දෙයි. 18 රියම් වෙයි. උඩින් යයි. එනවා. ඉතින් එහෙම කට්ටිය තමයි ඔය මේ මේ පිස්සන් කොටුවේ ඉන්නේ. ඒ කට්ටියට වෙනම මාර්ගයක් තියෙනවා. නමුත් බුදුජානනාංශයේ කියපේක මේ භාවනාවට පෙළඹෙන තියා දානයක් දීම පවා කරන ඔක්කොම මාර්ගස්ථයි. ඉතින් ඒක බාර ගන්න කැමති නැත්නම් මොකද කරන්නේ? ඉතින් ඒකල තියලා කියනවා මේ සෝවාන් මාර්ගත් වෙන්න මෛත්‍රී බුදු ආමරණකම් ඉන්න. මෛත්‍රී බුදු ආමරෝ ආවම තොච්චරමයි කියන්නේ. ඊට පස්සේ කියනවා අනේ ඊගාව කවුද බුදු හිතෙන්නේ? ආ යාගේ පන්තිට ඇප්ලයි ඇප්ලිකේෂන් දැම්ම බාර ගන්නවද? අනේ ඒකට දාලා තියන්න ඇප්ලිකේෂන් එක කියලා. ඒ කියන්නේ ඒකට ඇප්ලිකේෂන් දානවා කියන්නේ මේකට නිග්‍රහ කරන එක. ඒක නිසා මේ මමයා කියන එක මම ඉන්න තැන දන්නේ නැත්තම් මොනම තාලෙකින්වත් ඒක ඒත්තු කරලා දෙන්න බෑ. විශේෂයෙන්ම අපි ළඟ තින්නේ හීනමානයි. inferiority එක. ඒස අපි හැම වෙලාවෙම පල්ලෙහාට දාගන්නවා. මොකද සද්ධාව නැහැ, සීලෙ නැහැ, සතිය නැහැ. සද්ධා සීල සතිය තියෙනකොට එයා කොහොමද හැසිරෙන ආර්යයන් වහන්සේ කෙනෙක් විදියට තමයි. රහතන් වහන්සේ කෙනෙක් විදියට හැසිරෙන්නේ මොකද ඒකට යන්නේ නෙමෙයි ඉන්නේ. යම් කෙනෙකුට සීල නැත්තම් සතිය නැත්තම් මේ ශ්‍රද්ධාව නැත්තම් හැම වෙලාවෙම ඉන්ෆීරියොරිටි කරනවා. ඒක තමයි අත්කිලමතාන් යෝගි කියලා සර්වචන්සේ පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් ඒක නාන බුදුරජාන්සේ කියනවා භාවනාවක සමාධියක්වත් හරියන්නේ නැහැ. මොකද හේතුව වැරදි ආකල්පේ. එහෙම නැත්නම් නැස්චාත් චින්තනය. ඒක නිසා අංගුත්තර නිකාය සඳහන් කරලා තියෙනවා පබ්බස්සර මිදම්බෙක් වෙචිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති තං අසුතව පුතුජනස්ස සමාධි භාවනා නච්චීති වදාන මාන්‍ය හැම කෙනාගම හිත ප්‍රබාස්වරයි පිට කට්ට විතරක් මලකඩ කාලා තියෙනවා මේ බව අසුත පුතුජන දන්නේ නැහැ එයාට පේන්නේ පිට කට්ට මලකඩ කාප් ටික විතරයි වෙන කෙනෙක් දිහා බැලුවොත් එයාට පේන්නේ යාගේ මලකඩ ටික විතරයි අන්න එහෙම හැඟීමක් තියෙන කෙනාට කවදාවත් භාවනාකේ සමාධියක් එන්නේ නැහැ මොකද දකින්නේ කෙලෙස්නේ ඊට පස්සේ ඒකම කියලා කියනවා පබස්සර මිදම්බික් වෙචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං තං සුතවතෝ පුතුජනෝ සුතවතෝ ආර්ය ශාවකෝ ඥානාති තස්ස සුතවතෝ ආර්ය ශාවකස්ස සමාධි භාවනා අත්‍යීති වදාමි යම් කෙනෙක් දන්නා මේ manussකම කියන්නේම නිවන මේකේ පිට තියෙන ආගන්තුක උපක්ලේශ ටික ඒ පොඩි ලේයර් එකක් තියෙනවා නමුත් ඇතුලේ රත්තරන් කියලා දන්නවනම් අර හැකි සංඥාවෙන් එයාට භවනාව හරියනවා. මේ මේ නොහැකි සංඥාව සහ හැකි සංඥාව කොයි වෙලාවෙ කාට කොහොම පහළ වෙද කියන්න බෑ. ඒකට මේ කිසිම විචල්්‍ය සාධකයක් ආසන්න කාරණාවක් නෑ. ඒක ඉලෙක්ට්‍රික් වැඩක්. ඒක ඉම්ප්‍රොම්ප්ට් වැඩක්. පහළ වුණොත් පහළ නැත්තන් නෑ. ඒකට බුදුරජාණන්සේ වගේ කියන්නේ මේ ඔක්කොම සැප සම්පත් තියෙද්දි මම කාලකන්ණිය කියන්නේ ඉන්නවනම් මොකද කරන්නේ? ඒක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කිරීමේ වගකීම් බාර ගන්නත් එපා. ඒක අපට කරන්න බෑ. නමුත් ඉන්නේ බුද්ධෝත්පාද කාලය කියලා හිතාගන්න, බුද්ධ මනුසාත්ව භාවය කියලා හිතාගන්න, ෂණ සම්පත්‍ය ලැබිලා කියලා හිතාගන්න, සත්තුරු සාශ්‍රය තියෙනවා, ධර්ම ශ්‍රමය තියෙනවා, නම් පැවිදි වෙන්න පුළුවන්. ඉතින් අපිට කණ්ඩ දෙනවා නම්, අපට බොණ්ඩ දෙනවා නම්, අපට ඉන්න දෙනවා නම් වෙන මොන වෙන කෙන්ගෙඩියටද තවත් හඬු කරන්නේ කියලා ලංකාවේ හින්දුවක් තියෙනවා. ඒ ඔක්කොම ලැබිලත් අඬනවා නම් අනිත් අඬන බබාට මොකද කරන්නේ? මිනිසයා කියන සතා ස්වභාවයෙන් හීනමානයි. ඒක ටිකක් සැර වැඩි වෙස්ට් එකේ. ආශයකරේ යම් කිසි ප්‍රමාණයක ධෛර්යයක් මේ මිනිසුන්ට තියෙනවා අපිට මොනවා නැතුණත් ආධ්‍යාත්මයක් කියනවා. වෙස්ට් එකේ නම් ගණ්ඩම දෙයක් නෑ. ඒක හොඳටම දන්න වෙස්ටර්නස්ලා. අපිට අපිට ආධ්‍යාත්මයක් කියලා ගත්තා. උන්ව එහෙම එකක්වත් නැහැ. ඉතින් අපි යන්න නදන ඩෙස්ටිනේෂන් එකට යන්න නදන්නේ. අපේ දරුවෝ අපිට වැඩි වෙස්ටර්නයිස් කරන්න අපි හදන්න හදන්නේ. අපේ රජය කරට දැන් මෙතන ටෙක්නොලොජි වලට ගේන්නනේ. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පින්නන්නනේ. ইনফরমේෂන් ටෙක්නොලොජි ගේන්නනේ. කොමියුනිකේෂන් ගේන්නනේ. කොහෙටද යන්නේ? හොඳ වෙලාවට උල්බා කරන්න ඉඳලා පොඩ්ඩක් අවුරුදු 30 ගණක් වැළක්වුවා. නොවුණා නම් ඒක නිසා මම වඳුරු දානක් ලබා ගන්නවා. එහෙම නැත්නම් සිංහරාජාට ගියත් නෑ අපිට. ලංකාවේ වතුර ටිකක් නෑ අපිට. මොකක්වත් නැති වෙනවා. මොකද ඒ තරම් ඉක්මනට අපි වෙස්ටර්නයිස් වෙනවා. ඊට පස්සේ මේ ලෝකෙම අපායක් කරගන්නවා. ඒක නිසා මේ කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ අපි ලබලා තියෙන දේ වැඩි ලබන්න තියෙන දේට වැඩි ඒ නිසා කරුණාකර සතුටු වෙලා ඒකට සමාදම් වෙලා ඒක වර්තමාන මොහොතේ පිරිච්ච ගතිය ඇති කරගන්න එක තමයි මාර්ග ඥානය කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්නය. ඊයේ ධර්මදේශනයේදී ඔබ වහන්සේ ඉදිරිපත් කළ කරුණු ඉතා ප්‍රයෝජනවත් විය. ඉන්පසුව සක්මන් භාවනාවේදී සිතේ සතිය මනාව වැඩුණු අවස්ථාවල මම බුදු අරහත් උතුමන් පැවැත් වූ සතිය ඉතා සුළු කාලයකින් හෝ වැඩිවීමට සමත් වූ බව සිතා ඉතා ප්‍රීතියට පත්වේ. වෙන කිසිම සක්මන් භාවනාවක් ඊතරම් සාර්ථක වෙන්නේ නැහැ. ඉන්පසුව එළඹී පරයන්ක භාවනාවේදී සිත ඊතා ඉක්මනින් සමාධිමත් විය. ටික වේලාවකින් මගේ වම් කන යට ප්‍රදේශයේ සිහි නිල් සුදු ආලෝකයක් හරියටම විදිවියසේ ඇදී හිස පිටුපසට යන වාසේ දැනේ. ඒ සමගම සබ්දයක් ඇසෙන පොල් සබ්දයක්. බයක් නොසිතූ අතර සමාධිය එසේම පැවතියි. මින් පෙර කිසි දිනකවත් අත් නොදගෙන ලදී. මේ මේ ලියපු කෙනෙක් කියනවා මේ අහන්න එපයි කියලා මේ කවුද කියන්නේ. ඇයි අත් දෙන්නේ මේ මම දීපු දේ මට ඉල්ලලා ගන්න බැහැ. අනික් මිනිස්සුගේ සුපසිද්ධිය පිණිස එක එක එළියට අදලා ගහපුවම මොකද්ද තේරෙන්නේ? මම ගියව ස්වාමීන් වහන්සේට මේක පුද්ගලිකව කතා කරන්න පුළුවන් නෑ නෑ ඒක නම් මේ මර්වින් මාව විකුණන්න හදනවා කන පැලෙන්න දාන්න. මේ වගේ තැනක ඉඳලා කරපුවම කී දෙනෙකුට ලාභද මේ මාව එකතු කරලා පැත්තට කරපුවම මම කතා කරලා කතා කරලා මගේ ඌරු විදිනවා මෙයා මේ ගාන ගත්තා මාව විකුණනවා එන්නේ මේ වගේ වෙලාවක ඇවිල්ලා කියන්න අපි ළඟ දැන් මේ බණ ඇහුවට පස්සේ මේක වෙලා තියෙනවා නමුත් අලුතෙන් ලැබිච්ච දෙයක් නෑ නේ මේ ළඟ තිබුණ දෙයක් නේ මේ තේරුම් අරන් තියෙන්නේ ඒ සක්මනමයි ඒ පරණ මැට්ටමයි දැන් දෙලියත් තියෙනවා ඒ ඒ මැට්ට හෝ මැට්ටිම ඇවිල්ලා වහනවලු දැන් ජොලියක් තියෙනවා. ඉතින් ඒක කිව්වහම මොකද්ද තියෙන්නේ? දඬුවම් කරන දෙයක් නෙවෙයි. ඒක නිකන් හංගන්න දෙයක් නෙවෙයි. ඔය ඔය ලැබපු කෙනාගේ අත්දැකීම නෙවෙයි. මානවයාගේ අත්දැකීමක් ඔය. කාටවත් බුද්ධියට සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අපි යම් වෙලාවක මේ හැකි සංඥාවෙන් කරනවා නම් සියලු ලෝක ධාතුවම ග්‍රහ යෝගද ඍතු ගුණ සේරම අපිට හේතු වෙනවා. බැරි සංඥාවේ නැති සංඥාව කෙරුවොත් මොන જાති තිබ්බත් හරියන්නේ අන්නේ හැකි සංඥාව බුද්ධජනංශේ පෙන්නලා තියෙන යෝගාචර ගුණ 14 පළවෙනිම එක. කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම්පදං අபிසමෙච්ච තමන්ගේ අත්ත කුසලයේ කිරීමට කළ යුතු දේ කරන්න පෙළඹෙන යෝගාචරය පළවෙනි ගුණය සක්කෝ. සක්කෝ කියන්නේ හැකි සංඥාව. උජුච සූජුච සුවච චස්සමුදු අනතිමාන ඔක්කොම ඉන්නේ හැකි සංඥාවෙන් පස්සේ. හැකි සංඥාව ගන්න බෑ හිනවන්නේ තිය අපට. මට අරක නෑ මේක නෑ කියන කෙනාට කවදාවත් ගන්න බෑ. නමුත් ඒක ගන්න බෑ කියලා එයා තටමැව්වට ඇහැකි සංඥාව නැති වෙන්නේ නෑ. ඒකේ පොටෙන්ෂල් එක තියෙනවා. ඒක නිසා තමන් තමන්ට අනුකම්පා කරනවා නම් ඔය ලබන්න බැරි මහා දේවල් කරන්න යන්න එපා. මට මේ වර්තමානට එළඹ සිටින්න පුළුවන්. ඒක තමයි බුදුකම. ඒක තමයි නිවන. ඒක තමයි ප්‍රතිපදාව. ඒක තමයි ඵල ඥානය. නැත්නම් මාර්ග ඥානය. ඉතින් පුළුවන් තරම් සතියින් ඉන්න බලන්න. පුදුම ප්‍රමෝදයක් තියෙනවා. මහා ලොකු දෙයක් ලැබිලා නැහැ. හැබැයි එළඹ සිටි ගතිය තියෙනවා. අපි මොන්නම භෞතික ලාභයක් ලැබුවත් එළඹ සිටි මොහොත කාබාසින යනවා. මොන්න ලාභේ සත්කාර සම්මාන සිලෝක සේරගෙම අපි නිකන් අඳිනවා කියලා කියනවා. මොකාටද අඳින්නේ? ගුණාට අඳිනවා. ගුණාට අඳිනවා කියන්නේ අඳිනවා කියලා විතරක් කියන්නේ. අපි සාමාන්‍යයෙන් ගුණාට අඳිනවා කියන්නේ නැහැ. අඳිනවා කියලා කියන්නේ ওই ලාභ සත්කාර සම්මාන සිලෝක ඔක්කොම කරන්නේ අපි අඳින එක විතරයි. ඒකට අපි අර manussකම මේ down to earth නැහැ. මම දැන් මෙතන කියන එක ඕනම වෙලාව ගන්න පුළුවන්. ඒක තමයි මාර්ග ඥානය කියලා කියන්නේ. ඒක තමයි මම සිංහලට ලොක්කම දේ. කියලා ඒකට එළඹ වාසය කරන්න බෑන. ඒක මේ inalienable unalloyed සතුටක් තියෙනවා. ඒකේ වෙන් වෙන්න හිත දෙන්නේ නැහැ. ඒකට මොනවාක්වත් අල්පික ඕන කරන්නේත් නැහැ. ඒකේ ඒකෙන්ම පිරීලා තියෙන්නේ. අපි මේ කොහෙදෝ නැති එකක් හොයන්න ගියාට පස්සේ අර මේ තියෙන සරලකම නැති වෙනවා. ඍජුකම නැති වෙනවා. ස්වභාවික ගතිය නැති වෙනවා. ඉතින් මුද්‍රජානංශ කියන්නේ අන්න ඕකට ධෛර්ය කරන්න. ධර්මය කියන්නේ ඒකට. තමයි ළඟ තියෙන ගතිය. ඒ මේ වෙලා තියෙන ශක්තිය ලයිට් කරගන්න එක විතරයි. ඉතින් ඒකට මේ මම ඉදිරිපත් වෙන්න කැමති නැහැ කියනවනම් කනක් පැලෙන්න ගන්න දෙනවා. මොකද ඒක තියෙන එක නයි ඉදිරියපත් ඉච්චාම නැති වැරද්ද. මම වෙන්නේ ඒකට සපෝට් කරනවා වගේ මට පේනවා. කොමෙන්ට් මම ඉන්නේ පෝස්ට් ඔෆිස් එකේ මෙසේජ් එක ස්වාමීන් වහන්සේට පාස් කරා. මට පේනවා බයස් ගතියක් තියෙනවා. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ දැන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පරයන්ති වාඩි වී ආනාපානයේ නිරීක්ෂණය කරන විට වාර 10ක් 15ක් පමණ ගතවන විට සිත තුනී වී නැති වී යයි. ඉන්පසු සිරුර පුරා දැඩි සීතල බවක් දැනේ. ඉන්පසු රුධිර ධාවනය දැනෙන්නට පටන් ගන්නවා. මේ ලෙස සතියෙන් බලාගෙන සිටින විට අධික රසණයක් දැනේ. මුලින් මා මේ අධික රසණය දරා ගැනීමට නොහැකිව සිහිය බිඳගත්තද දැන් එය දරාගෙන ඉදිරියට යා හැකියි. මායේ අධික රස්නය සතියේ වේදනා සංඥාවෙන් මෙනෙහි කරමින් සිටින විට මුළු සිරුරම ඉබුරට විසින් වෙලා ගන්නාසේ තදවීමක් දැනේ. ඊටාම වේදනාකාරී. මා මා වියද වේදනා යන්නේ මෙනෙහි කරේ. මම මේ වේදනා වේදනා යන්නේ මෙනෙහි කරේ. ඉන්පසු මා සිරුර ගල් කුලක් මෙන් තදවි ඇති බව දැනිනි. මදකට පසු තද වේදනාව තුනී වී යනු දැනිනි. ඉන්පසු මුළු සිරුරම පුළු ප්‍රොදක්සේ සැහැල්ලු වී උරුවක ආකාරයට පැද්දෙනු දැනිනි. මෑතක සිට මාට සිරුර නොදැනෙන මුත් ඇස පමණක් පාවෙන බව දැනිනි. මෙතැන් ඉදිරියට යා යුත්තේ කෙසේද කරුණාවෙන් උපදෙස් පතමි දරුවන් සරණයි. මේව තමයි අපි කියන්නේ අර සංඥා මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. අපේ හිතට ඕනම දෙයක් මෙතෙමවන්න පුළුවන්. උණුසුම් නම් උණුසුම් කරන්න පුළුවන්, සීතල නම් සීතල කරන්න පුළුවන්, උණුසුම් දේ සීතල කරලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ පෙන්නන ටික මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියන එක තමයි බුදුරජාණන්සේගේ උගන්වන්නේ. මේ මේ මේ පෙන්න තියෙන මම නෙවෙයි, මගේ නෙවෙයි කියන එක නෙවෙයි. මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි කියන්නේ ලොකු රණ්ඩු වෙනවා. මේකට මේ මේකෙන් හිත ගන්න ඉම්බ කට්ට ඇතුළට ගියා වගේ තමන්ගේ ඇඟට ඉතින් අරමුණක සම්බන්ධම් කරගන්න එතකොට පේන්න පටන් ගන්නවා මේ දැන් මේ රත් වෙලා තිබුණ එක දැන් මේ සීතල වෙනවා දැන් මේ තැල් වෙච්ච එක දැන් මේ මේ බර දැන් මේ ආලෝක තිබුණ එක දැන් මේ කරුල වෙනවා අන්න ඒක දිහා බලලා මෙවට මනාපමනාප පහල නොකර ගන්න නම් ප්‍රතික්‍රියා නොකර ඉන්න නම් මේක මායාවක් මේක හීනයක් මේක මිරිගුවක් මේක සංඥාවක් කියලා මුළු පද්ධතියටම අනවරතව ගලන්න දෙන්න නම් නැත්නම් බාධාකින් තොරව ගලන්න දෙන්න නම් නැත්නම් දැක්කට පොට්ටෙක් වගේ ඉන්නේ කියලා කියනවා. මේ ඇහුවට ඇහුනට මනට සද්ද වශයෙන්ත් පේනවා. බීරෙක් වගේ ඉන්නේ කියලා. දැනෙනවා කන්නට නාසයට දිවට නාසයට දිවට කයට දැනෙන ගතියනවා. මේ බර ගති, හැලු ගති, පිම්මෙනවා, ඇකෙනවා. ඒ නියම් බම්මණෙක් වගේ රසභාග වෙච්ච කෙනෙක් වගේ ඉන්නේ කියලා කියනවා. මේකට එක එක ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. මේක ධාතු මනසිකාරයේද මෝඩෙක් වගේ ඉන්නේ කියලා කියනවා. බැරිම නම් බලමිණියක් වගේ ඉඳලා මේ පද්ධතියට හේප යන්න දෙන්න ඒකමයි ඒ ඇසත්තේ අන්දේක්ෂාගේ කංගත්තේ බීරෙක් වගේ ඉන්න එකමයි මේ පේන දේ ප්‍රතික්ෂේප නොකර මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා නැත්නම් මට පාලනය කරන්න බෑ. මේක බුදුදහමසේ විවේක නිසා විරාග නිසා නිරෝග නිසා පටිනිසක් ගන්න පස්සේ කියලා මේක විවේකීව බලනින්න දැඩි හිත පහල කරන්න එපා. මේ සතුටින් නිතුප කන ගන්න මේක බොහොම දුරස්තව විවේකීව. විරාගීව බලන්න මේ උණුසුම හොඳ නැහැ සීතල හොඳයි සීතල හොඳ නැහැ උණුසුම හොඳයි කියලා අල්ලන්න යන්න එපා. නිරෝධ ප නිරෝධාන පස්සේ මේ හැම එකක්ම නැති වෙලා යනවනේ. එක එක නැති නිසා නිරෝධය බලන්න. පන්නිසක් ගන්න පස්සේ මේක අතහරින්න වෙන බව දැනගන්න. එතකොට තමයි මේ සිද්ධිය වශී කරගත්තා වෙනවා. එහෙම නැත්නම් අපි සිද්ධියට දාස වෙනවා. අන්නේ දාස නොවෙන්න නම් මේක ලක්ෂ කෝටි වාරයක් වෙන්න ඒකට අවශ්‍ය කරන්න ඕ මේ මානසිකාරය. ඒකට කියන යෝනිසෝමනසිකාරය කියලා අරගන්න. ඒ යෝනිසෝමනසිකාරයට හිත. හිත යන්නේ මේක සීතල හොඳයි උණුසුම හොඳ නැහැ. උණුසුම හොඳයි සීතල හොඳ නැහැ කියලා වර්ග වේදෙටනේ. නැත්තම් අස්ලෝක ධර්මේ කම්පා වෙන්නනේ. කම්පා නොවන මානසිකාරයක් ගන්න මේ ලෑස්ති වෙලා යනවායි කියලා එකක් තියෙනවා. සූදානම් ශරීරය කියලා එකක්. ඒක තමයි යෝගාවචරය කියන්නේ. මේ අහවලදී වෙන්නේ ඇයි? ඒක වෙන්න බෑ මේක වෙන්න ඕනේ කියලා කියනවනම් කිසිම දෙයකට ලෑස්තියක් නෑ. මේ හොස්සලංගේ මැස්ස යන බැරි කේන්ති යන මනුස්සයාට භාවනා කොච්චර කරලා ඌ ආවත් ඒක යට අසහනයක් ඇති කර දෙනවා, අනිශ්චිතතාවයක් ඇති කරනවා. යෝගාවචරය සූදානම් මනසින් යනවනම් එයා මේ සම්පූර්ණ සංසිද්ධියට යන්න අරිනවා අඟ අතරමඟදී ඇඟිලි ගන්න නැතුව. ඒක ලේසි නෑ. ඒක තමයි තපස කියන්නේ. ඒ තමයි භාවනාවේ තල තුනකම කියන්නේ. ඒක තමයි තාදී ගුණය කියලා කියන්නේ. ඒ තමයි නොසලෙන මනස කියන්නේ. පොඩි පුදුන්සේ පාවිච්චි කරන වචන සෙට් එකක් නෑ. අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ වීම. සාමීච ප්‍රතිපන්න සම්මුතිය ඉඳ දීලා පැත්තකට වෙනවා. අරණ ප්‍රතිපදාව ධම්මානුධම ප්‍රතිපදාව වචන තියනෝ ගොඩාක් පෙන්නලා මේ වෙන සුභා සංසිද්ධියට ඇඟිලි ගහන්න එපා. ආන්නේ තපස පුරුදු කරන්න නම් ඔචින්ද යන්න ඉස්සල්ලා යුව කියන්නේ යන්න එපා. ඒකට ඇති වැඩක් නෑ. නමුත් මෙතන ගියාට පස්සේ මේක නොකියුවනම් ඒත් වැඩක් නෑ. ඒ නිසා මෙතෙන්ට යනකොට මේ සූදානම් මනස බහුසුත භාවයේ තියෙනවනම් භාවනාවෙන් මේ මට්ටමට රත් කරලා දෙනකොට තමන තියෙන්නේ මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා සංසිද්ධියට යන්න දෙන එකයි තියෙන්නේ. එතකොට සම්පූර්ණ මිනිසයා born again buddhist අලුතින් මැරලා උපදිනවා. සම්පූර්ණ අලුත් අගයන් ආඩම්බරයෙන් පද්ධතියක් එන්න පටන් ගන්නවා. රුචර්චකම් පද්ධතියක් එන්න පටන් ගන්නවා. පෞෂත්වයක් එන්න පටන් ගන්නවා. ඒක යෝගාවචර කර පරණ කර්ම තේ එන ප්‍රමාණයක් ගෙවෙන්න ඉඩ තියෙනවා. මොකද අලුතෙන් චේතනා පහල කරන්නේ නැහැ. හොඳ නරක කියලා. ඉතින් කර්ම ගෙවුනට අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒක නිසා හීන කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත් චිත්ත ආයතිකේ බවස්මේ. තිබුණු පරිදි වගේ වෙනවා අලුතෙන් කර්ම රැස් කරන්නේ ඉතින් අලුත් භවයක් ගැන හැඟීමක් නැහැ මේ වර්තමාන මොහොත විතරයි. ඉතින් ඒකට අවශ්‍යයි දර්ශන ටික තමයි වෙපෙන්නන්නේ. ජවනිකාටික තමයි පෙන්නන්නේ යෝගාවචරයකට සුදුසු මානසිකත්වය සූදානම් ගතිය තියෙනවා නම් මම සමහරලාවට මට බැනුම් අහන විදිහට මම කියන මේක මේ මේ වගේ වෙලාවට මේ සාහසිකව මේක දිහා නොසලී බලා ඉන්නක පුරුෂ ගතිය කියලා කියනවා. ඇතර පරුෂ ගතිය කියලා කියන්නේ. ඒ තියෙනනේ පරුෂ ගතියක්. ඉතින් ඒ නිසා ඥානු ගතිය කියලා අනිත් පැත්තට මම කියනවා. ඉතින් මට ඥානු වයි. ඇයි සංස ගෑනු නිවන් දකින්න බැද්ද කියලා. ඒක නෙවෙයි මම කියන්නේ මේ හුරතල් කර කර බෑ මේකත් එක්ක. මේකට පෞරුෂ ගතිය ඕනේ. සාහසික ගතිය ඕනේ. රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක ඕනේ. එහෙනම් රැඩිකල් මේ විප්ලවීය කල්පනාවක් තියෙනවා. අපේ සම්ප්‍රදාය හැම වෙලාවෙම මේක මනින්න හදනවා. ඇඟිලි ගහන්න හදනවා, මැනිපියුලේට් කරන්න හදනවා. ඒ කරනකොට ආයේ අපි අර හිතපු මල්ලටමයි වැටෙන්නේ. ඒක නිසා ලෑස්තිලා යන්න මේ භාවනාවේ ප්‍රතිඵල ඔච්චර අවුරුදු ගණන් යන දේවල් නෙවෙයි. බොහෝම සුදු දෙයක්. නමුත් අර සම්ප්‍රදාන කුල අපේ ආකල්ප නිසා අපි මේව බාර ගන්න කැමති නැහැ. අපි මේවා සෙන්සර් කරන්න හදනවා. ඉතින් ඒකට අපි සෙන්සර් වෙනවා. මේකේ යන්න මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා අර දෙවෙනියට අපි කියපු ප්‍රකාශය වගේ. මෙතෙන්දී එනවනම් ඒක ඒකට නියම බුද්ධ පුත්‍රයා. නියම බුද්ධ දොහිත්‍රිකා වගේ. ඒකට බුද්ධ ජානන්සේ hina වෙනවා. කොයි කොනක කවුරු කිව්වත් බුදුහාමුදුරු ඉනාගෙන අන්න මිනිහට කොට අර ගියා. ඉතින් බුදුරජාණන්සේ එතකොට පණ තියෙනවා. ධර්මයට පණ තියෙනවා. එහෙම නැත්නම් කට්ටියට ඉතින් මෛත්‍රී බුදුහාමුදුරන් ඉන්න වෙයි. මම හිතන්නේ ඒකට කට්ටිය ලෑස්ති වුණට වෙන්නේ කියලා. වැඩි කල්යන එකක් නෑ ඉක්මනට එයි. ප්‍රශ්නේ තියෙන්නේ උන් දැන් අඳුරගන්නේ කොහොමද කියන එක. මෛත්‍රී බුදුහාමුදුර ආවට පස්සේ ගඳෙන් අඳුරන්නේ පාටෙන් අඳුරන්නේ මේ දැන් මේ තියෙන එකවත් අඳුරන්නේ නැත්තම් කොහොම අඳුරන්නේ? ඒ නිසා කරුණා කරලා භාවනා කරනකොට විවෘත මනසක් ඇති කරගන්න. ලෑස්ති මනසක් ඇති කරගන්න. සූදානම් ශරීරයක් තියාගන්න. මේ වගේ දේවල් බොහොම සුලභයි භාවනා ජීවිතේ. යමේ නෑ මම අහන සභාවේ කරන්නේ. ඒ කියන්නේ ලිඛිත පස්සේ ඕකනේ මං කියන්නේ අනවශ්‍ය මේ කිසිම අදාළ නැති නෑ යාළුවෝ ඉතින් ඒකනේ නිකන් ආ ඉතින් මේකට මට කෙවිතක් ගේන්න බැරි වුණා ලංකාවේ එහෙනම් ඔන්න ඊළඟට ගරු ස්වාමීන් වහන්සේ කෙනෙක් එක් අරමුණක සිත යොමා ගැනීම උත්සාහ කරද්දී එම අරමුණෙන් සිත පිටතට මෙහෙයවන සාධකය කුමක්ද? එය මානසිකාරයේද චේතනා විතක්ක මනසිකාරය පදයන්හි කාර්ය සහ ඒවා එකිනෙකට වෙනස් වෙන ආකාරය කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේ කලින් කළ ධර්මදේශනයේදී බෝට්ටුවක් පදවන්නේ උදාහරණයකට ගෙන පැහැදිලි කිරීමෙන් අසන්නට ලැබුණි. කරුණාකර ඒ නැවත පහදා දෙන්න. සම්පූර්ණ වැරදි කන්ටෙක්ස්ට් එකකින් ප්‍රශ්නේ අහන්නේ. අපි යම් අරමුණක බුදුහාමුදුරුවෝ සහ මම එකක වෙලා ගත්ත අරමුණක තියේදී හිත පිට යන්නේ මානසික ආර්ධනතාවත් චේතිතක්ක නිසාවත් චේතනාසන අවිද්‍යාව සහ තණ්හාව නිසා අපිට කැමැති අරමුණෙන් හිත පිට යන්නේ නන්නත්තර වෙන්නේ මේ සංසාරේ තියෙන ප්‍රධාන බැම්ම තණ්හාව සහ අවිද්‍යාව නිසා මේ අවිද්‍යාව සහ තණ්හාවේ තියෙන අරමුණු ඒ වගේ මත් වෙලා තියෙන දේ නැවත Tamange අරමුණට ගන්නේ විතක්කේ හරහා මානසික කාර්යය හරහා චේතනාව හරහා ඉතින් තමයි ඉදිරිපත් කළ තියෙන ක්‍රමයට මම අර නිදර්ශනෙ පෙන්නුවොත් මට කියන්න ඕන එක කියෙවෙන්නේ නැහැ නිසා સંદર્ભයේ තේරුම් ගන්න මේ ඔක්කොමල දන්නවා නැත්නම් ඔක්කොම පිළිගන්න කම විශේෂයෙන්ම භාවනා කරන අය මගේ හිත මගේ ශරීරයේ ඉන්න තාක්කල් කෙලෙස් එන්නේ නැහැ ඒක බුදුරජාණන් අපට කායන පසන වශයෙන් කියලා දීලා තියෙනවා. ඉතින් අපි දැනගෙන ඒක හිතපන් කිව්වට හිත හිටින්නේ නැහනේ. හිත පිටපයින්නවනේ. පණින්නේ තණ්හාව නිසා අවිද්‍යාව නිසා. ඒ නිසා අපට කොච්චර තණ්හාව තියෙනවද කියලා හිතන්න කොච්චර අවිද්‍යාව තියෙනවද කියලා හිතන්න මොකද ඉඳගෙන ඉන්න පැයේ. කොච්චර පොඩි ප්‍රදේශයක්ද තමන්ට ඕනේ අරමුණේ හිටින්නේ. චිත්තක්ෂණ. කොච්චර චිත්තක්ෂණ ගානක් පිට යනවද ඒ තරම් අපේ අවිද්‍යාව ඝන බහලයි. අපේ තණ්හාව ඝන බහලයි. ඒක මේ කුඹුරේ තනකොළ කන වුණා නිතරම කැමැති භෝගේ කන. නියරේ කනවට මේ වනාත කනවට වැඩිය ඌ හරි ආසයි අර භෝගේ කියලා කන්න. මොකද ඒක හොඳට පොහොර දාලා හදපේකනේ. ඉතින් අර ගොපල්ලට විශාල ප්‍රයත්නයක් තියෙනවා. මේ හරකට ගවා ගන්නත් ඕනේ ඌ කන්න හදන්නේ භෝගේ. භෝගේ කියවම ගුටි කන්න වෙනවා ගොවියාගේ. එයාට සිද්ධ වෙනවා වනාතේ සහ මේ නියර විතරක්. එන්නේ ගුණාට කිව්වට තේරෙනවා එඹ වනාති විතරක් කාපන්. මේ නියර විතරක් කාපන් කියලා නෑ. අර පණින්නේ තණ්හාවට සහ විද්‍යාව. ඒක නැවත යහතනට ගන්න තමයි ওই විතක්කේ මානසිකාර්ය සහ චේතනාව අවශ්‍ය කරන්නේ. ඒක පිරිසුදු වුණාට පස්සේ පුළුවන් දර්ශනේ පෙන්වන්න. ඊළඟට ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුලින්ම ඔබ වහන්සේ මේ කාරණාව ධර්ම දානය තව තව වැඩි වැඩියෙන් කිරීම සඳහා ඔබට ශක්තිය, නිරෝගී බව සහ දීර්ඝායස ප්‍රාර්ථනා කරමි. දෙවනුව ලබන වසරේදී මීයන්ගෙන් අප ගැන අනුකම්පා කර මෙම වැඩසටහනට වඩින් බැලුවි. මම භාවනාවට අල්මිකේ. මා ඔබ වහන්සේගේ උපදෙස් අනුව ආනාපාන සති භාවනාව වැඩිවීමට උත්සාහ කළේ. මා ටික වෙලාවක් භාවනා අරමුණේ සිත පිටුවාගෙන සිටින විට මගේ දෙයක් තබා සිටින අයුරු සහ ඉන්න ඉරියව් දැනීම අඩු වී යන අතර ආස්වාස ප්‍රස්වාස සීතල බව උඩුතල හා නහය ආසන්නව දැනේ. මේ ඉරියව්ව මට පැය පමණ කිසිම අමාරුවක් නැතිව බලා සිටී හැක. මගේ හිතට සතුටක් දැනේ. මින්පසු මා කළ යුත්තේ කුමක්ද? මෙසේ සිටීමෙන් සිදුවන්නේ ප්‍රඥාව වැඩි දියුණු වීමද සංක්ලේශ හා උපක්ලේශ නොඇතිවීමද පහදා දෙන්න. විශේෂයෙන්ම තමන් පොත් තැබීමක් පිටර වෙනවා බුක් කීපින් එකක් මගේ හිත මෙතන තිබුණා මෙතන තිබුණේ නැහැ එතන මේ හරිය ලාභදායකයි මේක පාඩුදායකයි කියලා අපි භාවනා කරන්නේ නැත්නම් බුක් කීපින් නැහැ ඒ නිසා අපි දන්නේ නැහැ ලාභ කොහෙද පාඩු කොහෙද කියලා නිසා සතිය ඉස්සලාම කරන්නේ බුක් කීපින් පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා මට ඕනේ තැන මෙච්චර වෙලා හිටියා. මට ඕනේ නැති තැන මෙච්චර වෙලා හිටියා. නමුත් ඒ දෙකම වැදගත්. ඉන්න පුළුවන්කමයි බැරිකමයි ලාභේ පාඩුවේ දැනගන්නේ කාටු ගන්න දැන් දන්න. මේකද කියනවා පරිච්ඡේද ඥානය කියලා. වෙන්කොට දැනගන්නවා මේ අරමුණේ මේ අරමුණ නෙවෙයි. අරමුණේ හිටියොත් එක්කෝ උපක්ලේශ නැති වෙන නැත්නම් ප්‍රඥාව වැඩෙනවා. නමුත් පිට ගියොත් කොහේ යනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා මමයා තේරුම් ගැනීමේ නැත්නම් හිත තේරුම් ගැනීම පළවෙනිම දේ තමයි මේ නාටකම එහෙම්ම යදී බුක් කීප් කරන්න. මේ පොත් බැීම කරන්න. පොත් බැීම කරනකොට තේරෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ගත කරන දවසේ කිසිම විදිහකට මගේ න්‍යාය පත්‍රයක් නෙවෙයි වැඩ කරන්නේ. 100%ක්ම කාගේදෝ න්‍යාය පත්‍රයක්. උදේ අපි ගහන සැලසුමයි හන්දාවට නිදිබෙතට ගිහිල්ලා බලන්න 100 කීයද හරි ගිහිල්ලා තියෙන්නේ කියලා. ඇත්තෙම නැහැ. තන්නේ කර මේක දුවන්නේ මායාවේ මේ න්‍යාය පත්‍රයට. මේක දැනගැනීම එච්චර සතුටුදායක එකක් නෙමෙයි. නමුත් බුදුජානන්සේ පෙන්නනවා ඒකවත් දන්නේ නැත්නම් අපි කොහොමද ගැලවෙන්නේ? ඒ නිසා සතියෙන් ඉස්සලාම හම් වෙන්නේ මම මෙන්න මේ ටිකේ සතියෙන් හිටියා. මේ ටිකේ සතියේ නැහැ කියලා. ඒ වුණාට සතියේ නැහැ හිටියේ නැහැ කියලා දැනගන්න එක භාවනා ප්‍රතිඵලයක්. යෝගාවචරය හිතන්නේ භාවනා කරන්න පටන් ගත්තකම 100%ක්ම සතියේ හිටින්න ඕනේ. මම එදා එනකන් එදාට එනකන් මම කතා කරන්නේ අනික් කට්ටියට එහෙම හරි ගිහිල්ලා ඇති මට විතර නැද්ද කියලා හිතනවා. නෑ සතියට අහු වෙනවා මෙච්චරක් සතිය මෙච්චරක් සතිය නෑ. ඒකට සතියේ ඉන්න වෙලාවේදී සතියේ ඉන්න බව දැන ගැනීම නිසා අලුතෙන් කෙලෙස් රැස් වෙන්නේ නැහැ. හැබැයි අනික් වෙලා සතිය නෑ කියලා දන්න එක ප්‍රඥාවක් තමයි. මේ අනුන්ගේ දෙයක් නෙවෙයි මේ කරන්නේ තමන්ගේම දෙන්නේ දැන්. තමන් මෙච්චර මේ ව්‍යාපාර රාශියක් කරනවා මෙච්චර ව්‍යාපාර පාඩුවේ මෙච්චරයි ලාභ කියලායි දැන ගැනීම එක internal quality control නැත්නම් audit internal auditing system එකක් මෙතන වැඩ කරන්නේ. අපි ඒක අනුන්ට දුන්නට කිසිම කෙනෙක් අපේ සුභ සිද්ධියට ඒක කරන්න කරන්න බෑ. first hand experience තියෙන data තියෙන තමන් ගා විතරයි. නිසා මේ අභියෝගයට යන්න කැමති නෑ උඹ දෙන්නේ. ඒගොල්ල මේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකේ දිගේ තමයි දුවන්නේ. හොඳින් හෝ නරකින් සැපෙහි මේ කටයුත්තකට වේදිලා ඉනකොට වැඩියෙන්ම සතුට වෙන්නේ මායя. ඒ හරහා තමයි කෙලස් ගොඩක් සිද්ධ වෙන්නේ. නමුත් මෙතන කෙලස් වීම නතර වෙනවා. හැබැයි මට මෙච්චරක් සතිය ඉන්න නෑ බව දන්නකම ප්‍රඥාවක් කියලා කිසි කෙනෙක් බාර ගන්න කැමති. උංගදින් හිතන්නේ ඒක දුර්ලභකමක්, ඒක මෝඩකමක්, නොදකින්න නම් හොඳයි කියලා. බුදුජානක වෙන්නේ ඒක දකින්න නැතෝ කොහොමද සැලසුමක් හදන්නේ. ඒ නිසා මේ තොරතුරු දෙකම වැදගත්. සතියේ ඉන්නකොට සතිය බව දන්නවනම් කෙලෙස් රැස් වෙන්නේ නැහැ. සතිය නැතිකොට සතිය නැති බව දන්න නිසා ඒතර ප්‍රඥාවක් එකතු වෙනවා. ඒ නිසා මේ දෙකම වගේ සිද්ධ වෙනවා. සමහරවිට නිතරම කියන දේ තමයි මාර සහ මාර පාක්ෂික. මේ වෙලාවෙ මේ හිතේ තියෙන එක නෙගටිව් එනර්ජි එකත් අපේම හිතේ තියෙන එකක් නේද? පිට දෙයක් නෙමෙයි සම්මානසේ නේද? මාරයි. සම්ප්‍රදාන කුල ක්‍රමයට මායя පස්සාකාරක පෙන්නවා. ක්ලේශ මාර, මාච්චු මාර, දේවපුත්ත මාර, අபிසංඛාර මාර, තවත් මොකෙද්ද ඉන්නව මට මතක නැහැ. ඉතින් ඒක නිසා මේ අපේ භාෂාව හැදිලා තියෙන්නේ එක වචනයකට එක තේරුමක් දීලා තමයි හිතන්නේ. කවදාවත් නැහැ. භාෂාව කියන්නේ හම්බු චපල දෙයක්. කිසිම වචනයකට ස්ථිර තේරුමක් නැහැ. එහෙම නැත්නම් තේරුම් ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ භාෂාවේදී අපේ මනස තන්නේ කර ලීනියර් කරලා තියෙනවා. රේකී ක්‍රමයට හිතන්න භාෂාව හරහා තමයි අපි අමාරු වෙන්නේ. එනිසා බුදුජානකේ සඳහන් කරලා තියෙනවා කවදාවත් සත්‍ය භාෂාවකින් දෙන්න බෑ. සත්‍යයේ භාෂාවෙන් එහා පැත්තේ තියෙන්නේ. නමුත් යන්න දෙයක් නැති නිසා අපි භාෂාව පාවිච්චි කරන නිසා limitations තියෙනවා කියලා දැනගන්න. ඒක නිසා සමාජලාට භාෂා විශේෂඥයෝ dictionaries ලියලා තේසවරස් ලියලා මේ වචන වලට අර්ථ දෙන්න හදනවා සම්නිකරබුරු. ඒවා කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ස්ථානෙන් ස්ථානට වෙනස් වෙනවා. ඇමරිකන් ඉංග්‍රීසි වෙනස්, UK ඉංග්‍රීසි වෙනස්. ඉතින් ඒ නිසා අපිට මේ මාරය ගිහුවට පස්සේ අපි හිතනවා හරියටම මෙන්න මේ තේරුමට මේක තියෙන කියලා එහෙම ගන්නෑ. ඒවා දේශයෙන් දේශයට කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඒක නිසා අපි වරක මාරය තමන්ගේම කෙලස් ටික වෙනවා. වරක මාරය තමන් මරණය ඇති කරන කෙනා. සමහර වෙලාවට මාරය ඉන්නේ පරිනිමිත වදවත්ති දිවි ලෝකේ වදවත් කියලා කියනවා. පින් කරලා යන්නේ කොහෙද? මායя ගාවට. නිගමන හරි කියලා පරිණිමිත වසවත් ඉපදුනොත් එන්නේ මොහාර වැඩක් වෙන්නේ. ඒ කියන්නේ සිලිප්පුනොත් එහෙම බ්‍රහ්ම ලෝකයට යනකොට පොඩ්ඩක් පල්ලෙන් වැටෙන්නේ වසවත්ති මායාවේ තැනට. ඉතින් වසවත්තිය කියලා කියන්නේ මාර පුත්‍රයාට කියන නම. කුවේරයන් කියලාත් කියනවා. සීල වස්තු වලට අධිකාරිය. ඒ නිසා අපිට යම් ප්‍රමාණයක් අපි පෝසත් කරලා තියෙනවා නම් ඒ මාරේ අපිව ටිප් එකක් දීලා තියෙනවා අපිට. ඒ නිසා යේසුස් වහන්සේ කියලා තියෙනවා දුප්පතුන්ට දේශී ස්වර්ගයට යන්න පෝසතාට යන්න බෑ. හරියට ඉදිකටු ඉලකින් ඔටුවෙක් යන්න හදනවා වගේ කියලා. ඒ නිසා බරවසුලන්නෝ වාසනා ලද්දෝය කියලා. ඒ නිසා පෝසත් වෙනකොට මතක තියාගන්න බසවත්ති මාරයාගේ කිට කිට්ටු කරගෙන ඉන්නේ. වැඩි වැඩියෙන් පොහසත් වෙන්න වෙන්න රසවත් මායාවක උකුලට තමයි වැටෙන්නේ. නිකමට හරි දිවි ලෝකේ එහා කෙළවර සහ බ්‍රහ්ම ලෝකේ මෙහා කෙළවර අතරට වැටුණොත් මේ පින් කරනකොට ස්ලිප් එක ටාගට් මාරු වෙලා මාන දිව්‍ය පුත්‍රයා ගාවට තමයි වැටෙන්නේ. එතකොට ඉතින් ඌ කියන දේක් අහගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒ නිසා මේ මායя කියන එකට එහෙම අර්ථකථන දෙනවයි කියන එක මේ වචනවල භාෂාවේ අපි කොටු වෙලා තියෙන ක්‍රමය. ඒ නිසා ගොඩාක් මීනින්ග්ස් තියෙනවා. එකම වචනයකටත් එහෙම නැහැ. නමුත් අටුව අවසා අභිධර්මයේ හරියටම වචන මීනින් දෙන්න හදනවා. දීපු ගමන් ධර්මයේ මොකද්ද දැනකෙ පැනලා. එසා අර්ථ අර්ථ ඡායා තියෙනවා. shades of meaning. ඒක නිසා හොඳට තේරුම් ගන්න භාෂාව කියන්නේ concept එකක්. reality එකක් නෙවෙයි. ඒ නිසා reality එක විස්තර කරන්න බෑ භාෂාවෙන් භාෂාව නැතුවත් බෑ. ඒ නිසා භාෂාව පාවිච්චි කරන්න ඒකේ limitations දැනගන්න. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනයේදී ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධනාත්මක චේතනය උපුටා දැක්වීම සඳහා යම් ගාථාවක් සඳහන් කරන ලදී. කරුණාකර එම ගාථාව නැවත වරක් මතක් කර දෙන්න. මේ මේ මැෂින් එකට ගියොත් මතක් කරලා දෙයි මට මතක නෑ මේ මේක රෙකෝඩ් වෙලා තියෙනවා ඒ නිසා කවුරු හරි පොඩ්ඩක් බලන්න මට කොයි එකද කියවිලා තියෙන්නේ කියලා මට එච්චර ෂුවර් එකක් නැහැ. ඉතින් ගැන කෙලිම මතක් වෙන එක අඩු ගන්න ඒක මේ මෙන්න මේ මේ වාක්‍ය ටික වචන ටිකවත් කියලා මොනවාරි කිට්ටුවක් කරනවා නම් මට ක්ලූ එකක් දෙනවා නම් පුළුවන් නැත්තම් මේ මතක තියාගන්න බෑ මතක තියෙන්නේ නැති ගැනම කනගාටු ප්‍රකාශ කරනවා මගේ. ඊළඟ ප්‍රශ්න ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මා ඉදිරියට විවිධ වීම සචේතනිකව සිදු කළ යුතුද එසේ නැත්නම් අචේතනිකව සිදු කළ යුතුද මම සක්මන් භාවනාවට දෙආකාරයටම සඳහන් වන බව හැඟේ. එය නිවැරදිද? ඔය වෙන දේ දන්නවනම් මේක වෙන්නේ සචේතනිකවද මේක වෙන්නේ අචේතනිකවද කියලා තමන්ට තේරෙයි භාවනා කරගෙන යනකොට මේ ජීවිතේ පැවැත්වීම සඳහා චේතන අත්‍යවශ්‍ය නැහැ. මේක සම්පූර්ණ කලින් හදපු DVD එකක්. අන්එඩිටඩ් ෆෝම් එකේ තියෙන්නේ ඕක ප්ලේ වෙනවා. ඕකට කවුරක්වත් ඇඟිලි ගහන්න ඕනේ නැහැ. මම යවෝනේ නෑ ඕකට. ඒදීෙදි මම ඇඟිලි ගහන්න ගිහිල්ලා තමයි අර කැරකෙන රෝදයකට ඇඟිලි ගහන්න ගියා වගේ අතපය කඩන දත කඩාගන්නේ. ඕක යන්න දෙන්න යන්න දීපු ගමන් টොප් එකට වැඩේ යනවා. ඒකට හොඳම නිදර්ශනය තමයි අවුරුදු 6 වෙනකන් ළමයේ කිසිම මමෙක් නැතුව වැඩේ යනවා කොච්චර ජොලියේ ඉන්නවද බලන්න. ඕනම කෙනෙකුට ටෙන්ෂන් එකක් තියෙනවා නම් පොඩි එකෙක් දිහා බලන්න ඌ ළඟ ටෙන්ෂන් එක නැහැ බලන විදිහට ටෙන්ෂන් එකකුත් නැහැ මොකද මම යන්නේ 100ට 100ක්ම වැඩේ යනවා টොප් එක දැන් 6 4 තේරෙන්න පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා අත්ත තිබ්බ තිබ්බ තන ගෝරි ගොඩයි ඔක අවුරුදු 90 විතර වෙන්නට පස්සේ ආයෙසරයක් අතෙන්දම එනවා නාකිත්තරකිට තෙයි කාටත් ඔය ටික වෙයි කියලා වම තිනකොට දකුණ යන්නේ උතුරු බලනකොට වම පේන්නේ දරුවා එනකොට බාප්පා වගේ පේන්නේ බාප්පා එනකොට දරුවා වගේ පේන්නේ කරකොලත් ඇරියා වගේ ඉතින් ඒකට විකටල්ලි තියනවා අයියෝ මොකොරන්ද දැන් මමත් එතෙන්ට යන්නේ වෙන්න මොකක්වත් නැහැ ඒ වෙලාවේදී පේනවා මේ මැෂින් එක දුවනවා ඔය වෛද්‍ය විද්‍යාවට එක දශම ස්ථානයක ඔක වෙනස් කරන්න බෑ ඔය මොන නීති දැම්මත් මේ සිස්ටම් එකෙන් එක අංගලක් එක දශමයක් එහාට මෙහාට කරන්න වෛද්‍ය විද්‍යාවට බෑ මොකද ඒක අවුරුදු කෝටි ගාණක් හැදිච්ච සිස්ටම් එකක් තියෙන නිසා ඒ විදිහනකොට පටන් ගන්නකොට අපිට ඇත්තටම ඉඳගෙන ඉන්නවට වැඩිය චේතනාවක් ඕනේ. නමුත් ඊට පස්සේ ආයේ රිද්ම් එක අල්ලගත්තට පස්සේ ඔන්චිලා පැද්දෙනවා වගේ ඔන්චිලාවේ උසේ හැටියට ඒක හිමීට පැද්දුනත් හයියෙන් පැද්දුනත් එක දොලකට ගන්න එකම වෙලාව. ඒක තමයි අයිසෙක් නිව්ටන් අල්ලගත්තේ. ඒකෙන් තමයි ඔරලෝසු වෙන්නේ. එන්චිලා හයියෙන් පැද්දුනත් මේට පැද්දුනත් එක වේ. යන්නේ වගේ මේ ලෝකේ තියෙන වෙනම මේ න්‍යාය පද්ධති වගේ ඒකට යන්නේ නිසා අපිට බලන්න පුළුවන් සක්මන් කරන ගමන් මේ මමය ඇවිදිනවද නැත්නම් ඇවිදින එක දිහා මමය බලන්නවද කියලා. භාවනාව පටන් ගන්නකොට 100%ක්ම වැඩේ සිද්ධ වෙන්නේ. පුරුද්දට මට පැත්තකටලා බලන්න. එදාට තමයි සක්මන් භාවනාව පටන් ගන්නේ. එතෙන්ට යනකම්, එතෙන්ට හුරු වෙනකම්, එතෙන්ට අපි වශී කර ගන්න නම් අපි වම දකුණ වශයෙන් කරලා අන්තිමට යාට ඇවිදින්න දෙනවා. ශරීරයට ඇවිදින්න දීලා බලන් ඉන්න වගේ එකක් තමයි මේ සතිය පිහිටවන්න වෙන්නේ. ඊට වැඩි ලේසි පරියන්කේදී මොකද හිතමත කරන්න ඕනේ නැහැ හුස්ම ගන්නවා කියන එක. ඒ ඒ වුණා සමහරෙකුට ආනපන කරන්න ගියාම ආයාස කර වෙනවා. එහෙම වුණාට පස්සේ මොන විදියකට භාවනා කරන්න මේ ඕ ටොරන්ටෝ වල හිටියා එයාට ෂෝට් බ්‍රීතිං ඇවිල්ලා කයන් තේන වට්ටමට යනවා ආනාපාන කරන්න ගියා. භාවනා කරන්න ගියා. ඒ මොකද ෆෝස් බ්‍රීත් කරනවා. ඉතින් මේ දොස්තර නෝන කෙනෙක් ඇවිල්ලා කිව්වා ගෙනියන්න ඕනේ කියලා ICU යුනිට් එකට. ඉතින් මං ගියා ආනාපාන කියලා මැරිච්චාම කොච්චර නපුදොන්න මැරෙන්න අරින්න කියලා එතනදී. ඉතින් හොඳ වෙලාවට ඒ ළමයාත් කැමැති මැරෙන්න. නැත්නම් ඕගනයිසර් සහ දොස්තරලාට උණ. ඉතින් පස්සේ තුන්වෙනි දවසේ විතර ලියලා දුන්නා ඊට පස්සේ කමට හුස්ම බලන්න බෑ සමහර බලපු ගමන් මේක මැනිෆෙස්ට් වෙන්න ගන්නවා. මැනිපියුලේට්. ඉතින් මම හුවා මම ප්‍රශ්නයක් අහන්න තක්මන් කරන මොකද වෙන්නේ? টොප් එකට යනවා. කිසිම දෙයක් නැහැ. මම කිව්වේ ඒක ගැන විතරක් කතා කරන්න. මොකට යන්න බෑ. මෙයා සාමාන්‍ය ක්‍රමයට සක්මන් කරනවා බලන්නේ. දැන් මෙතන සක්මන් කරනකොට තේරෙනවා කොච්චරක් හිතලා කරනවද කොච්චරක් හිත ඉබේ කරනවද කියලා. මේකට කියනවා සම්පජඤ්ඤ සහ අසම්පජඤ්ඤ කියලා වචන දෙකක් පාවිච්චි කරනවා. සසංකාරික අසංකාරික සචේතනික අචේතනික කියලා. මේකෙදී කායික ක්‍රියාවටත් වැඩිය වාචසික ක්‍රියාවටත් වැඩිය මානසික ක්‍රියාවේ හිතවිලි වල 99%ක්ම අසම්පජඤ්ඤව සිද්ධ වෙනවා. අපිට ඕන දේවල් නෙවෙයි හිතෙන්නේ. ඒ නිසා ඒකටම පොතක් ලියලා තියෙනවා thought without a thinker කියලා. මේ හිතේ ඉන හිතවිලි වලින් ඔක්කොම අවජාතක දරුවෝ. නමුත් අපි කොච්චර වෝරි කරනවද මේ අවජාතක දරුවන්? කවුරුට හොඳට දන්නවනම් හුස්ම ගන්නකොට කොහොමද සම්පජඤ්ඤ අසම්පජඤ්ඤ? අවිජිනෝට කොහොමද සම්පජඤ්ඤ අසම්පජඤ්ඤ? කතා කරන්න ගියාම හිත දොඩමළු වෙනකොට කොහොමද සම්පජඤ්ඤ අසම්පජඤ්ඤ ගත්තොත් මේ හිතට එන හිතවිලි වලින් 95%කටත් වැඩි ප්‍රදේශයක් මට අයිති යව නෙවෙයි. අදාළ දේවලුත් නෙවෙයි. ඉතින් මේවට වොරී කරන මනසට පුතඥයෙක් කියනවා. මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන එකට ආර්යයන් වහන්සේ කියනවා. මේ කවදද අපි මේ වෙනස ඇති කරගන්නේ? ඉතින් අපි හිතනවා අපේ අයිතිවාසිකමක් තමයි මේ හිතවිලි වලට වොරී කරන එක. ඒක තමයි මානව අයිතිවාසිකම කියන්නේ. මහානයිතිකයන් සඳහා හටන් කරන්නේ මට එන හිතවිලි වලට මට වරේ කරන්න ඕන. ඉතින් නන්දමාලනේ කියනවා ඉදාරින්න මට දකින්න මගේ හීනේ. ඉතින් ඕකනේ අපි උදේ ඉඳලා හැන්දෑනකම් ඉන්නන්නේ. ඒ නිසා අපි මේ ගොඩාක් විඳවන්නේ. ඇදගෙන නාන නෑමනක් තියෙන බෙදාගෙන කන කෑමනක් තියෙන. ඒක හොඳට පේනවා. භාවනා කරන්න ගිහිල්ලා හිතාමතා කරන දේ නතර කරලා සිදුවෙන දේ බලනින්න ඒකයි සුද්ධම අර්ථකතන විපස්සනාවේ. ඒක කරන්න බෑ. මම යට වැඩක් ඕනේ. මම යට අයියා වෙන්න ඕනේ. මම යට අක්කා වෙන්න ඕනේ. ඉතින් ගිහින් අරකට මේකට ඇඟිලි ගන්න. ඇඟිලි ගහපු ගමන් ගෝරි කොටයි. අන්නේ ඒවට වොරේ කරන්නේ නැතුව මූට කොච්චර දුන්නත් මූට නිකන් ඉන්න බැරි එකක් තියෙන්නේ කියලා පෙන්ලා දුන්නට පස්සේ අපි දුකට කොච්චර කැමති සෑඩිස්ටික් කන් මැසේජිස්ට් මේ මෙතන ඉරද්ද තියෙන කියලා බලන්න. අපිට කොතනක හරි අයිය වෙන්න ඕන. කොතනක හරි වොරීස් ටිකක් තියෙන්න ඕන. මගේ වැදගත්කම තියෙන්නේ මට වොරීස් වැඩි තියෙන තරමට තමයි. ඒ නිසා අපි කැමති නෑ මේ ඉබේ වැඩ වෙනවා දකින්න. අපිට ඕනේ මම ඇඟිලි ගන්න. ඉතින් ඒ නිසා භාවනා කරනකොට හොඳට තේරෙන පටන් ගන්නවා ඇඟිලි ගැහුවේ නැත්තම් টොප් එකට වැඩේ යනවා. දැන් මම දන්නවා ෂුවර් එකට නිසන්නවනේ වැඩ මේ දසම හොඳට යනවා. මොකද මම නෑනේ ඉතින් මම හිතගෙන ඉන්ටර්නෙට් එකේ හරියට පොඩ්ඩක් බලාගෙන ඉන්නවා ට්‍රෙන්ඩ්ස් දෙක තුනක් යනවා මම හිතනවා කොහොමදක් කරන්න බෑ අනිත් එක මම ඉඳදී කිව්වට ගණන් ගන්නෙම නෑ දැන් ගිහලා ඊමේල් එකක් ආපු ගමන් ටක් ගාලා කරනවා මේ වැඩේ කරලා දීපන් කියලා කාට හරි කියනවා දැන් සෝන්ත රට ඉන්නේ කිව්වත් හොඳ නෑනේ කියලා වැඩේ කරනවා මම ඉඳදී අනේ මේක කරපන් කියවනේ අත්ත පහකට ගණන් ගන්නවා ඉතින් ඒ නිසා කරුණා කරලා ඕගොල්ලෝ ඕක ළඟේ ගෙවල් වලින් අබිනිෂ්ක්‍මණය කරන්න ගෙවල් වල වැඩ টොප් එකට යනවා. නාකිය මැරෙන්නෙත් නැහැ, දහක වෙන්නෙත් නැහැ කියලා කතාවක් අහලා තියෙනවා. ඔයගොල්ලෝ ගෙදර ඉන්නවට නෑ මේමය මම ඒක කියන්නේ. මේ දවස් 7 වැඩ පිළිවෙල දවස් 10 එකක් වෙනවනේ. ඕගොල්ලන් ගෙදර ඉන්න කට්ටිය දොඹතෙලෙන් කැවුම් හදලා කන. දැන් ඕගොල්ලෝ එන දවසේ එනකම් පුදුම බයකින් බලන් ඉන්නේ. අනේ නොදකින් දැන් ඇවිල්ලා වලාට ඔක්කොම අවුල් කරලා දැන් ඔය ගෙවල් දොරවල ෂෝක් එකට වැඩ යනවා මේ දවස්වල. ඉතින් මට ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඒ මොකටද? මේ කරදරකාරයෝ ටික එක තැනක දාලා තියාගෙන ඉන්නකට අර ගෙවල් වල මේ සුන්ද ඕන විදිහට උයාගෙන කන්න පුළුවන් මේ දවස්වල. ඒ නිසා ඒ තීදි සක්මන් කරනකොට බලන්න අපි කොච්චර ඇඟිලි ගහනවද කියලා. මේක නෑ ඇඟිලි ගහන කතාවක් නෙවෙයි තේරෙනවා. පය යවන එක හිතලා කරනවද? එහෙම නැත්නම් හිතිලා කරනවාද කියලා. ඉතින් කවදා හරි හිතන්න කාට හරි කරනවා සහ කෙරෙනවා බලනවා සහ පේනවා අහනවා සහ ඇහෙනවා හිතනවා සහ හිතෙනවා දැක්කම නිවන් දැකලා කියලා හිතගන්න. ওই දෙක පටලවා ගන්න එක තමයි පුත්තජනය කියලා කියන්නේ මේ මම බැලුවද මම දැක්කද මට ඇහුණද මම ඇහුවද මම හිතුවද මට හිතුණද මට වුණාද මම කරාද මේ දෙක දන්නේ නැති නිසා අපි වෙච්ච දෙයටයි කරපු දෙයටයි දෙකටම වරිකරන ඒක නිසා අර ඇල්බර් විනෝද සමයේ අර මනුස්සයා මට ඔබට උණ කියලා කියනවා මට ඌ ගහනවා මට ගහනවා මට ඌ ගහනවා මට ගහනවා මචං ඉන්න ෆයිට් එක කියන හැබැයිත් මම තමයි කුටි ගන්න. ඌ මට ගහනවා මට ඌ ගහනවා මට ඌ ගහනවා. ඇත්තටම වෙන්නේ ඔච්චරයි. ඒක දකින්න අපි කැමති නෑ මොකද ඒ පෞරුෂත්වයට සෞතුලිය. එනවත් හොඳට බලන්න මේකට ඒ බව තීරුම් අරගෙන වෙන දෙයකට වෙන්න අරින්න රහතන් වහන්සේ නමකට විතරයි කරන්නේ. මේ ඒකට ඇඟිලි ගැහිලා තමයි ප්‍රතික්‍රියා කරනවා, කර්ම රස කරනවා, චේතනා කරනවා මේ අකුසල් කරනවා කියලා කියන්නේ. එචා භාවනා හොඳට වෙනකොට අරමුණ නැතුව සතිය පිහිටුණයි කියලා කියන්නේ කරන දේ සියල්ලම නතර වෙලා සිද්ධ වෙන සියල්ලම හේතුඵල ධර්ම හොඳට පේන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙන පටන් ගන්නවා අඩුම ඉන්ධන ප්‍රමාණයක් දැවෙන්නේ අයිඩල් රන් එකේ මැෂින් එක දුවන්නේ ඔක්කොම වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වගේ වෙන දකින්න එක හරි හොඳයි. මෙහෙම බලාගෙන ඉදිරියට යන්න කියන්නේ. මේ ඒක මත්තකෝ මේ භාවය වෙන ප්‍රශ්න හතරක් මේකට කියන්නේ. ඒ ඕන්නේ නැහැ නේ, කියන්න ඕනේ ගරුතර ස්වාමීන් වහන්සේ මා අවුරුදු කිහිපයක සිට ආනාපාන සතිය වැඩිවීමට උත්සාහ දරනවා. මුල් කාලවලදී ආලෝක නිමිති වැනි දෑ දැකූ අතර ඒවා දැන් නොපෙනේ. දැකීමට උනන්දුවක්ද නැත. ඔබ වහන්සේගේ උපදේශයේ උපදෙස් දෙන ආකාරයට සතිය ප්‍රගුණ කිරීමට උත්සාහ දරනවා. බොහෝ විට ආනාපානය දෙස එක එල්ලේ බලා සිටිය හැකි අතර එයින් ඉදිරි පියවර සඳහා පිළිපැදිය යුතු ආකාර පිළිබඳ උපදෙස් ලබා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටියි. ආනාපානය ලෙස සතියෙන් බලා සිටින විට අතරමං කියන සිටිවිලි අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලෙස බැලීමට බොහෝ විට දැන සිදුවේ. මෙය නිවැරදිද? මේ ආත්මයේදී මාර්ගඵලයක් වෙනුවෙන් වෙහෙසන අයෙකු ඉදිරියට කෙසේ කටයුතු කළ යුතුද? පළවෙනි කොටසේ තියෙන එකට මෙන්න මෙහෙම මම කියන්න මම දන්නේ කොච්චර දුරට මේ අහන ප්‍රශ්න සාමාන්‍ය දෙන උත්තරේ <clears throat> ගැළපීද කියලා. සර්වචනාංශයේ අඟුත්තර නිකායේ සඳහන් කරලා තියෙනවා තනාරම්මනා භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මනෝ අනාරම්මනා තස්මින් යේව ආරම්මනේ පහිනේ තං අකුසලම් පහියති කියන. බුදුරජාණන්සේ සඳහන් කරන ලෝකේ පහළ වෙන තාක් කෙලෙස් පහළ වෙන්නේ අරමුණක් සහිතව. අරමුණක් රහිතව නෙවෙයි. ඒක ඒක නිසා කෙලෙසයක් හඳුන්වා දීමට පහළ වෙන අරමුණ යම් ආකාරයකට ගෙවන් වෙනවා නම් ඒ තරමටම කෙලෙස් ගෙවන් වෙනවා. ඒක නිසා මේ භාවනා කරනකොට නිමිටි බලණ්ඩයි අරමුණු බලණ්ඩයි කියලා උත්සාහ කරනවා කියලා කියන්නේ කෙලෙස් වඩන වැඩක්. එනිසා අපි අරමුණක් දීලා පටන් ගන්නවා. නමුත් එන්නේ එන්නේ අරමුණ ගෙවෙනවා නම් නිමිත්ත නැති වෙලා යනවා නම් දැනීම නැති වෙලා යනවා නම් හඳුර ගන්න පුළුවන් ප්‍රමාණය නැති වෙලා යනවා නම් Taman එකට යෙදිලා අවුල් කරගන්න ගතිය නැත්නම් සංස්කරණය කරන ගතිය නැති වෙලා යනවා ඒක තමයි භාවනාව කියන්නේ. ඒ කියන්නේ කෙලස් කියනවා. ඒ නිසා පටන් ගන්නකොට හොඳ ගොරෝසු ආනාපාන පේනවා කියලා හිතමු. ටික වේලාවක් යනකොට හොඳට මේකට මෙහිත ගියාට පස්සේ ආනාපානේ මධ්‍යස්ත වෙනවා. විශේෂියුම් වෙනවා. ඊට පස්සේ අති සූක්ෂම වෙනවා. ඔය අපියවර හතරකින් වෙන්නේ කෙලස් කෙරෙනවා. ඉතින් යෝගාවචරය මේ අතිශයුම් වෙච්ච එකත් එහෙමම තියෙන්න කුමක් කළ යුතුද කියලා ප්‍රශ්නයක් අහුවොත් අහන්න කියන්න තියෙන්නේ මොනවත් නොකර හිටපන් කියන එක විතරයි. මේ සංසිඳිච්ච එකට මොනවා කරත් ඇවිස්සෙනවා. ඉතින් ඒ මදිවට දැන් ওই සමත ක්‍රමේදී මේ ආනාපාන කරනට පටිභාග නිමිත්ත, උපචාර නිමිත්ත, අර්පණා නිමිත්ත කියලා නිමිටි විස්තර වර්ග කරන. ඉතින් යෝගාවචර හිතනවා මේ ආනාපාන කරනට අර නිමිත්ත පේන්න ඕනේ, මේ නිමිත්ත පේන්න ඕනේ කියලා. ඉතින් හැම නිමිත්තක්ම කෙලෙසක් නියෝජනය කරනවා. ඉතින් අපිට පුළුවන් නම් ආනාපානය නිමිතිත් නැතුව ආනාපානෙත් කියවෙන තැනට බලන්න ගිහිල්ලා ඒක දන ප්‍රතිපදාව මේක දියුණුවක් මේක කෙලස් කෙවිල්ලක් එන්නේ එන්නේ එන්නේ යමක් නොකර සිටීම සංස්කරණය නොකර සිටීම චේතනා නොකර සිටීම අදිෂ්ඨාන නොකර සිටීමයි කරණ තියෙන කියනවනම් මේ භාවනා කෘත්‍ය සම්පාදනය වෙන්නේ අකිරේ යමක් නොකර යන්න අරින එකේ ඉතින් ඒ නිසා මේ කියන කෙනාගේ බාහන කිසි වැරද්දක් නැහැ. නමුත් මට පෙනිච්ච නිමිත්ත නොපෙනුනා කියලා පශ්චාත්තාප වෙනකොට පෑදීදියට බොරදිය දාගත්තා වෙනවා. ප්‍රපංච නොකලොත් තනක ප්‍රපංච කලාව වෙනවා. ආය නැති වෙච්ච අරමුණක් ආය ඇති කරගන්න නිමිත්තක් ඇති කරගන්න හදනවා කියන්නේ කෙලෙසක් ඇති කරගන්න හදනවා. නිසා ඕකට ඔය බුදියාගෙන ඉන්න කොටියන්න බුදියන් දැරලා කරවන ඉන්න පුළුවන් හැකියාව බලන්න. ඒ නිසා ඒ සූත්‍රය හරි වටනවා මම කීප පොලකදී මේක මතක් කරා. අරමුණක් දෙන්නේ ඒක හරි. අරමුණක් දෙන්නේ අනික් අරමුණයි කරන්නේ. ඊට පස්සේ ඒ අරමුණ ගත්තා ඒක ගෙවෙනකම් භාවනා කරන එකයි තියෙන්නේ. ඉතින් ඒක සිද්ධ වෙන බවක් මේ කියලා තියෙන කතාවෙන් පේනවා. නමුත් ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැති නිසා කවදා නිවන් දකිදෝ කවදා මාර්ගඵලයක් ලැබෙයිදෝ කියලා කල්පනා කරනවා. අර ගෙවිමින් පවතින අරමුණට ගෙවෙන්න ඇරලා අනුග්‍රහ කරන්න ඇති දන්නේ නැහැ. ඒක නිසා මේකේ මතුවලා තියෙන භාවනා සුභ පෙර නිමිති වැරදි විදිහට තේරුම් අරගෙන තියෙනවා. ඒක තමයි කමඨාන් සුද්ධ කිරීමෙන් කෙරෙන්නේ. ඒක තමයි සාකච්ඡාවෙන් කෙරෙන්නේ. නිසා අරමුණට හිත ගියාට පස්සේ අරමුණ හේම සංසිඳන වෙලාවේ බුදියන්න කොට යන බුදියන්ට අරලා දෙන එකට උපමාවක් අටුවාචාර්ය වහන්සේලා පෙන්නනවා. දැන් මේ අපි බහන වෙනකොට මේ ගිඩිය ගහනවානේ. ගහනකොට ඩං ගාල සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ සද්ද තරංගයට අහුම්කන් දීගෙන ඉන්න ක්‍රමයෙන් ගෙවිගෙන යනවානේ. කවදා හෝ මේ සම්පූර්ණ විවර වෙන තැන පොඩ්ඩක් බලන්න. සද්ද නැති වුණාද? වෙන සද්ද අතර මේ සද්ද අතරමං වුණාද? නැත්තම් මම බලන්න ගියාද? ඇහිල නතර කරලා කොහෙද මේක ඉවර වෙන්නේ කියලා? මේ තමයි භාවනා කියන්නේ. වැඩ පටන් අර ගන්නකොට හොඳ ගෝරෝසුවක් තියෙනවා. ඉතින් ඉවර වෙනකම්ම බලනකොට කලබලකාරීයක් කරනකොට කිට්ටු කරනකොට යා හිත අතර දාලා පැනනවා. ඒක සද්ද නැතුණා කියලා චෝදනා කරන නැත්නම් වෙන සද්දයක් ආවයි කියලා චෝදනා කරන නැත්නම් රූප බලන්න යනවා. නමුත් අනිත් දවසේ ලෑස්තිලා ගියොත් අරිට වැඩි ඉවර ඉවරේ බලන්න පුළුවන් නේ. ගෙවෙනවා බලන්න පුළුවන් නේ. අන්නෝක තමයි කායනුපස්සන, වයනුපස්සන, විනෝදානුපස්සන කියලා කියන්නේ ගෙවෙන හැටි බලනවා. වැය වෙන හැටි බලනවා. නිරුද්ධ වෙන හැටි බලනවා. නිසා ඒකට හිත සූදානම් කරගෙන යන්න. ඒතකොට ප්‍රශ්න තුනම උත්තර ලැබෙයි කියලා මම කියනවා. අවසාන ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී මාහත පාද වසුවා තැබීම හා පරයන්කේදී හුස්ම සිහින් කර ලබාගත් තත්ත්වය ඒකාබද්ධ කර තබා ගැනීමට හැකියි. බාහිර අරමුණුන් තොරව දෙකින්නේ. දෙකින් එක. මේ පරිශ්‍රණය වැඩි දියුණු කළ යුත්තක්ද අතහැර දැමිය යුත්තක්ද? යෝජනා පරයන්ගේ සිට සක්මනට යන විට පරයන්ගේ ලබාගත් උත්ම සීතත්වයේ පවත්වා ගැනීම සුදුසේ මම සිතමි. සක්මනේ සිට පරයන්කයටද එහි ප්‍රතිඵල රැගෙන යන විට මට දැర్శණය වූ ආලෝකයේ ප්‍රභාස්වරහා තීව්‍ර ඉතා ඉක්මනින් ලබාගත හැකියි. ඊට පස්සේ දෙවි ප්‍රශ්නයකට වෙන ප්‍රශ්නයක්. නෑ මේක මේ පෙන්වන්න තියෙන දේ තමයි ඉරියව්ව කියලා කියන්නේ සංඥාවල විපල්ලාසයක් මිසක් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ සිදුවෙන දෙයට වෙන්න ඇරලා ඒක දෙස බලාන සිටීම. ඒ නිසා පරියන්කේදී අපිට හිතාමතා කළ යුතු මොනම දෙයක්වත් නැහැ ආශ්‍රද ප්‍රසවාසයේ අනිච්ඡානුක පේශුන්ගේ සිද්ධ වෙන්නේ. සක්මනේදී ටිකක් යමක් කරනවනේ අපි. මොකද ඒකත් අනායාසයෙන් වෙන්න අරින්න. ඒතර සක්මනේ පරියන්කේ සමානයි. හිතන්න ගෙදරදී තමයි දත්ම දින වෙලාවේ ඒක කොහොමඩක්වත් ඒ වෙලාවේ කරන වැඩේ හොඳට 100න් ඒක කරන්න බලන්න එතකොටත් හිත හුදකලා වෙනවා විස්රාම වෙනවා විවේක වෙනවා අර සක්මන් කරනකොට පරියන්කට වගේම තරම නැති වුණාට ඒ වගේ Taman තනියම කරන වැඩකදී ඒ වැඩේට හොඳට جوړු වෙලා වැඩේ කරනකොට විස්රාම වීම එනවා ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේක මුළු දවස පුරාම උදේ නැගිටින නැත හැන්ද වෙනකම් ඉරියව්ව මොනවා මාරු කරාද මම දැන් මෙතන කියන තැන හිත තියාගෙන ඉන්න ගියොත් ඊට තේරෙන්න පටන් අරගන්න මේ ගැම්ම ගත්තට පස්සේ ඒක නඩත්තු කරගෙන යන එක අපිට කරන්න තියෙන්නේ සක්මණේදි ගත්ත සමාධිය හේම ගෙනියන්න පරියන්කය පරියන්කය ගත්ත සතිය සමාධිය හේම ගෙනියන්න සක්මණට ඒ චින්ත වැඩවලදී නැවතිල්ල වැඩ කරන්න කතා බත කරන්න යන්න එපා සතිය පවත්තන්න බන්නේ එතකොට සතියේ එක්ස්පීරියන්ස් එක කවුන්ට් වෙන ගතිය, ගැම්ම එන ගතිය දවස පුරා ඉඳී තියෙනවා. ඒකයි ගන්න ඕනේ ආදර්ශය. අන්තිම ප්‍රශ්නේ බුද්ධාගමේන ශූන්‍යතා යන වචනය අනිත්‍ය දුක්ඛ අනාත්ම යන විලක්ෂණය සමග ගල්පා ගන්නේ කෙසේද? ඒට සම්බන්ධතාවයක් නොමැති නම් ඒ කුමන தත්ත්ව යටතේ අපට ශූන්‍යතා අපට ප්‍රයෝජනයක් වේ. අනාත්මය කියන එක බුදුරජාණන්සේ වචන පහකින් පෙන්නනවා අනාත්මයත් එක්ක. අනත්තතා කියන එක අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ කිය. මේ අපි මේ අල්ලගෙන තියාගෙන ඉන්න එක මට අහන්න මට්ටු කරන්න පුළුවන් මේක මගේ වශයේ පවතිනවා සැප පිණිස තියෙනවා හරයක් තියෙනවා කියලා කිව්වට ඒ දේ අනාත්මයි ආත්මවතියෙන් ශූන්‍යයි අරතෝ මේක මගේ අයිතියක් නෙවෙයි ඒක හේතුඵල ධර්මයක් තුච්චයි මේක ගන්න හරි පද්ධතියක් නැහැ රිත්තයි රික්තකයක් ශූන්‍යයි එනිසා මේ ශූන්‍යතාවාදී අනිත්‍ය දුක්ඛත් එක්ක නෙමෙයි ගැලපෙන්නේ අනාත්මතාවයත් එක්ක අනාත්මතාවයේ තවත් සමානාර්ථ වචනයක් තවත් සිනනිම් එකක් අනාත්ම කියන්නේ ආත්ම භාවයෙන් ශූන්‍යයි කියන එක බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා මේක ශූන්‍යකාරයක් කියන්නේ ඇයි අපි මෙතන කාමභෝගීන්ගෙන් ශූන්‍යයි මිනිස්සු ඉන්නවා නමුත් ඒගොල්ලෝ මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ කාම සැප විඳින්නවක්වත් ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකටවත් නෙවෙයි. ඒ නිසා කාම භෝගින්ගෙන් ශූන්‍යයි. ඉතින් බැලුව බැලමට ශූන්‍ය බවක් නැහැ. මිනිස්සු ඉන්නවම කාම භෝගින්ගෙන් ශූන්‍යයි. අන්නේ වගේ ශූන්‍යතාවය කියන එක කේවල ශූන්‍යතාවයක් නෙවෙයි සාපේක්ෂ ශූන්‍යතාවයක් කියන එක තමයි ඔය නාගාර්ජුන පාදයන් ඔය මේ මූලික මාධ්‍යව කාර්කාවේ පෙන්නුවේ. ඒකේ ලේශයක් තමයි අයිසේ මේ මේ අයින්ස්ටයින් ගිය අවුරුදු 100 වෙන්න දුන්නේ මේ සාපේක්ෂතාවය. ඒ තමයි ගිය සතවර්ෂයේම ලොකුම විද්‍යාඥයාට ගවපු ටැග් දුන්නේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවය. ඒ නිසා අපි කෙලස් ගොඩක් ඉන්න තැන ඉඳලා කෙලස් අඩු කරගෙන යන වැඩපිළිවෙලට කියන්නේ ශූන්‍යතාවයට යනවා කියලා. 100ක් කෙලස් නැති කිරීමක් මේ ලෝකේ කරන්න බෑ. කරන්න පුළුවන් නේ තිබුණට අඩු කරන්න පුළුවන්. පැන්සලක් කුල් කරනවා වගේ අහන ඒ ගතියට කරනවා කෙලෙස් ශූන්‍ය කරන ශූන්‍ය කරන යනවා කියන ඒක වචන වල හිර වෙන්නේ නැතුව ප්‍රායෝගික පැත්ත ගන්න එකයි අපි කරන්න ඕනේ. දැන් අර ප්‍රශ්නේ අහමු. සභාවේ ප්‍රශ්න තියෙනවා නම් මේලා ඉදපත් කරන්න තුනයි තුනයි වෙලා. දැන් වෙලාගෙන විනාඩි 3ක් ඕවර් ටයිම් ගිහිල්ලා තියෙනවා. ඕවර් ටයිම් 23ක්. ඒක තමයි ප්‍රශ්න අහන්නේ මමතරමයි මමතරතේ ප්‍රශ්න දෙකයි මොකද මේ මා දැන් ආනාපාන සතිය මූල කර්මස්ථාන දෙනවා ඒක තුනි වෙන ඉතිර දීලා මම විවේකී අවස්ථාවකට පත් ඒකේ ඒක ක්‍රමයෙන් දිනා ඔගෙවිලි යනවා තේරෙනවා එතකොට මේ කකුල වල සාර වෙනවා යම් යම් අවස්ථාවල ඒක හරි සුසිත වෙන්නේ නෙමෙයි යම් අවස්ථාවක නිතර නිතර මොකක් හරි කෙලස් මේක වෙන්න කියලා ඒ නිතරම සංසිත පවත්වන උත්සාහ කරන ගමන් අපි යනවා මූල කර්මස්ථාන. නමුත් මූල කර්මස්ථානයේ උච්චතම සිව් මූල කර්මකම අර ඇතිවෙන වතුම අපිට එන්නේ ඒක මට තේරෙනවා පොඩි පොඩි විදිහට නිකන් අර කාය සංස්කාර වගේ තීමන ඒ කියන්නේ ආත්ම සතිය කම්පනයේ තත්ත්වය නම් හැබැයි සිවුමනේ තියතොරොස් හැබැයි බුලත් ගන්නත් වගේ කොස්මනේ ඒ එහෙම වෙලා නේද මම සමසේ පවත්වන උත්සාහ කරත්තට අර වේදනාව ඉස්මතු වෙලා යනවා කරන්න බැරි ඒතකොට මම හිතෙනවා මම මේ මනාපාමනාපක මතය තමයි දැනෙන්නේ කියනවා කියලා මම ඒක පෝස්චර් එක හිමිට වෙනස් කරා ඒක කළ යුතු නැද්ද එහෙම නතු මගේ ඇති සංඥාව යම්කිසි question mark එකක් කියනකොට කියන එක වාස්තු වල දායකතාව අවශ්‍යයි මේක ඇත්තටම මේ තියෙන தත්ත්වය ඔක්කොම ඔය කියපු හැම විස්තරයක්ම ආර්ය පරිශ්‍රයට වැටෙනවා මේක කළ යුතු මේක නොකළ යුතු නෑ පරිශ්‍රණ කරන්න ඕන තරම් අපිට මේ වේදනාවක් බවටපත් වෙන්නේ අමනාපේ පහළ වෙලා නැත්නම් මේක වේදනාවක් වෙන්නේ අපි මේ වේදනාව කියන වචනේ සිංහලෙන් පාවිච්චි කරන දුක් වේදනාව. බුදුරජාණන් වේදනාව කියන්නේ විඳීමට. මෙතන විඳීමක් නෙවෙයි දුක් විඳීමක් තියෙන නිසා මේ වේදනාව පහළුණයි කියලා කියන්නම අපි අමනාපේ පහළ වෙනවා. ඒතකොට කෙලෙසයක්. ඒ කෙලෙසය එනකොටම නැති වෙච්ච ආනබන එනවා. ඒතකොට බුද්ධ ඥානanse සඳහන් කරලා තිනවා ආනන්ද සප්පයි සූත්‍රයේදී මේ අර විවේකතරදල එකපාරට සද්දයකට වේදනාවට හිතවිල්ලකට හිත ඇවිස්සෙනවනේ. ඇවිස්සුනාට පස්සේ දැන් දන්නවා මම මේ ආපහු අතෙන්ට අර දැනෙන තැනට ගినాවේ වේදනාවක් කරා. එතකොට අපිට මේ වේදනාව දිහා බලන්න පුළුවන්කට මනාවමන පහළ වීම කකුලේ වේදනාවක් කපනවා පුච්චනවා අනිනවා තුවාල කරනවා වගේ දකින්න පුළුවන්. ඒකත් බුදුසසුන කියනවා කරන්න වටින දෙයක්. එතකොට හිත තාම සතියනේ. ඒ වගේම දෙයක් තමයි මේකට කෙලෙස් ඇවිස්සෙනකොටම නැති වෙච්ච ආනාපානය. අපිට පුළුවන් ආනාපානය බලන්න. එතකොට ආනාපානයේ වේදනාවේ සයිඩ් බයි සයිඩ් තියෙනවා. එතකොට ආනාපානීය තිබුණ තරම් ගොරෝසුත් නැහැ. අර නැති වෙච්ච තරම් සියුම්ලුත් නැහැ. ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ දෙකේ ඉන්න තාක්කල් අපේ ගෙරෙන්න ඕන යුතුයකම කෙරිලා. හැබැයි මේ වේදනාව අපේ දැඩි කිලි කරනවා අපිට ආතතියක් ඇති කරනවා. එතකොට සමහරවිට මේ වේදනාව හරහා ආනාපාන පේන වෙලාවක් තියෙනවා. ආනාපානය හරහා වේදනාව පේන එකක් තියෙනවා. ඒතකොට අපිට තියෙන සතිය තියෙනවා. අරමුණු දෙකක සතිය පොල් පිට පදිනා වගේ පදිනවා. එතකොට මේ වේදනාව දුක් වේදනාවක්. ඒ කියන්නේ අමනාපයක් තියෙනවා. ආනාපානෙ ඉච්චර නැහැ. කලරේෂන් එකක් නැහැ. මෙන්න මේ බලබලා ඉන්නකොට මේ වේදනාව විශේෂෙහි තියෙන ද්වේෂය අමනාපේ නැති වෙනවා නම් එතන වේදනාව එකක් වේදනාව නිසා තියෙන අමනාපේ එකක් අමනාපේ නැතුනොත් මේ ආන වේදනාව සහ ආනාපානෙත් එක්ක ගොඩක් වෙලා යන්න පුළුවන් ඒකට ඇහි සංඥා වැඩි වෙනවා නමුත් මේක අපිට හැන්ඩල් කරගන්න බැන්නම් මෙතන අමනාපේ වැඩි වෙන්න වැඩි වෙන්න අපි නුරුස්නා ගතියටපත් කරනවා නිසා එක්ක පරියන්ක නැගිටලා යනවා. එහෙම නැත්නම් අපිට කොම්ප්‍රොමයිස් කරන්න බං කකුල පොඩ්ඩක් දිග ඇරලා ආයෙසරයක් අතෙන් යන්න පුළුවන්. මේ ඔක්කොම ආර්ය පරිශන ඇතුළේ තියෙන. ඒ නිසා මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියන නරකයි. මේක දැන් අපි කරපු භාවනාවක ලැබිච්ච ප්‍රතිඵලයක්. දිගට දිගට කරගෙන යනකොට පේන්නේ දවසක පේනවා මේ වේදනාව මගේ එකක් නෙවෙයි. මගේ කරගත්ත ගමන් ඒක මනාපමනාව පහළ වෙනවා. ඒක අපි බොහොම අත්‍යන්තව සම්බන්ධ වෙලා තියෙන දෙයක් වේදනාව. ඒ නිසා වේදනාත් එක්ක වැඩි වේලාවක් ඉන්නකොට වරක ආනපන වෙන වරක වේදනාව වෙනවා. කොහොම ඉන්නකොට සමාහලට මේ තිබිච්ච වේදනාව කකුල වෙනස් කරන්නෙම නැතුවම සමාහලට දුරස් වෙන වෙලාවලුත් එනවා. තමාට ලඟ වෙන වෙලාවලුත් එනවා. යම් වෙලාවක හිතාගන්න කකුල වෙනස් කිරීමකින් තොරව වේදනාව දුරස් වෙන වෙලාවක් කරව දැක්කයි කියලා. එතකොට හැකි සංඥාව දෙගුණෙන් තුන්ගුණෙන් වැඩි වෙනවා. එතකොට වේදනාවේ Nirodhe පේනවා. වේදනාවේ ක්ෂය වීම, වැය වීම පේනවා. හැබැයි මම මොකුත් කරලා නෙවෙයි. අන්න ඒ විදිහට මේ මේ හරිය තව අපිට දැනගන්න තියෙන ශේස්ත්‍රේ ගොඩාක්. ඒකේ එක ස්ට්‍රෑන්ඩ් එකක් නෙමෙයි තියෙන්නේ. පැති ගොඩ රාශියක් තියෙනවා. ඉතින් කොහොම හරි යම් කිසි වෙලාවකට ආයසරයක් කර ආනපාන හිත ගිහිලා ආනපාන සංසිඳනොත් වේදනාව සංසිඳන අර ඉස්සෙල්ලා වගේම tempat තත්යකට යන්න පුළුවන්. හැබැයි තැන්පත් වුණාට සදාකාලික නේ ආයෙත් ඔක වේදනාකාරී සද්දකින් හරි කලබලනවා. කලබලනට පස්සේ ඒක හැන්ඩල් කරන්න ඕනේ. හැන්ඩල් කරනකොට ආයෙත් තැන්පත් වෙනවා. ඉතින් ඒකට එනවා සයිකල් එක ඇතුලේ පුංචි පුංචි සයිකල් රාශියක් එන්න පටන් ගන්නවා. තැන්පත් වෙනවා, විසිරෙනවා, තැන්පත් වෙනවා, විසිරෙනවා. එන්නේ ඒ හරහා අපේ මැචියුරිටි එකක් එනවා. ඒ ආනපන නැවත මතුනට ඉස්සර තරම් ගොරෝසු නැහැ. හැබැයි තැම්පත් තරම් නැහැ ටික කැවිසෙනවා. අන්න ඒකේ පැටර්න් එකක් තියෙනවා. ඒක හරියට ඒ බෙඩ් ස්ප්‍රින් එක තියෙන්නේ. උඩම රවුල හුගාක් ලොකුයි. එන්නේ එන්නේ එන්නේ මෙහෙම කේතු ආකාරයක. ඒක පැත්ත දැම්මොත් එහෙම ඉස්සල්ලාම රවුම හුගාක් ලොකුයි. ඊට පස්සේ ඒ රවුම් එකකින් ඉවර වෙන්නේ නැහැ. රවුම් රාශියක් කර කර කර කර කර කර කියලා තමයි සෙන්ට්‍රලයිස් වෙන්නේ. ඒ අතරමැදදී අපි හුඟක් වෙලාට පාවා දෙනවා. සටන පාවා දෙනවා. එහෙම පාවා දෙන්නේ නැතුව දිග වේලාවක් භාවනා කරන්න පුළුවන් නම් අපිට තේරෙනවා මේ උච්චාවච භාව එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි කියලා. අවිස්සුනොත් tempat වෙනවා. දැම්මොත් අවිසිනවා. tempat වුණොත් අනිවාර්යයෙන්ම හිත ඇවිදිනවා. අවිස්සුනොත් අනිවාර්යයෙන්ම tempat වෙනවා කියලා මේ දෙක විසේ කම්පාන වෙන හිතක් හිතා ගන්න. අවිස්සීම සහ tempat වීම කියන දෙක දෙකම එකයි. එකේම පැතිකඩ දෙක කියලා. අන්න එදාට තමයි අපි මේකට ඒගොඩ වෙන්න පුළුවන්. තාම අපි ඉන්නේ ඒකට සැලෙන මනසක. ඒ වුණාට කාම සංඥාවේ හෝ කාමයේ හෝ රූපේ හෝ රූප සංඥා විනිවීමේ ගත කරන්නේ. ඊට වැඩි සියුම් මට්ටමක යන නිසා මේක දරා ගන්න බැරි තත්ත්වෙ ඉන්නේ. පුළුවන් තරම් මේ ඇවිස්සෙන්න අරින්න තැම්පත් වෙනවා. ඇවිස්සෙන්න අරින්න තැම්පත් වෙනවා. අර එකම දේ රේන්ෆෝස් වීමක් වෙනවා. ගැලනයිස් වීමක් වෙනවා. ඒක තමයි කරන්නේ. ඒක නිසා මේ බ්‍රෙඩ් ස්ප්‍රින්ග් ගත්තොත් බෙන් ස්පින් එකට ටැන්ජන් එකක් ඇන්දොත් එහෙම ඒ ටැන්ජන් එක හැම වෙලාවෙම දිශාව මාරු කරනවනේ. මෙහෙට ගිය එක අනිත් පැත්තට එනකොට මේ පැත්තට හැරෙනවා. එදා මම හොඳයි කියපු දේ දැන් නරකයි කියනවා. එදා නරකයි කියපු දේ හොඳයි කියනවා. ඒකට තමන්ගේම රුචර්චකන් ටික අංශක 180ක පෙරියක් වෙනවා. 360ක පෙරියක් වෙනවා. එතන පේනවා මගේ රුචර්චකන් ටික මගේ පෞරුෂත්වයේ මගේ කර්ම ශක්තිය මගේ පෞද්ගලික ලක්ෂණ හරි වලටයි. වේදනාවට වරික රුචි වෙනවා වේදනාවට වරික අප්‍රිය වෙනවා. ආනාපානට වරික රුචි වෙනවා ආනාපාන අප්‍රිය වෙනවා. අනේ ඒ ටිකේ තමයි ඔය මේ කෙලස් කැපීම සිද්ධ වෙන්නේ. ඒකට වෙලා සාන්ත ධාතු වෙනකොට කෙලස් කැපෙන්නේ නැහැ. මෙතන අර වේදනාවත් එක්ක කිටි කිටි යන වෙලාවේදී තාම ඉරියව් වෙනස් කරන්නේ නැති වෙලාවේ සල්ලේකේ සිද්ධ වෙනවා. පැන්සලක් පුල් කරනවා වගේ, පොරවක් ගන්නවා වගේ ගෑමන සිද්ධ වෙනවා. ඒ වෙන්න වෙන්න පෞරුෂත්වය වැඩෙනවා. වෙන්න වෙන්න ඉමුනිටි එක වැඩෙනවා. වෙන්න වෙන්න දැරීමේ ශක්තිය වැඩෙනවා. ඒක හැබැයි මේ මූණට තියලා වැඩි කඩදාසියක් අල්ලනවා. ආයි මොකද නෑ කපනවා. ඒ ටික කරොම මැරෙන්න ඉසල. සෝදාස අන්කොටි තමයි සමාධියට හරියම හෙල්ප්ලස් අත්වලපත්. ඒක නම් මම හරිම සතුටුයි. මේ ඔක්කොටම කෙල වෙනවනම් මම හරිම සතුටුයි. ඒක විතර සතුටුයි. මට කාට හරි භාවනා කරලා දැන් මේ අර කෙනෙක් කලන්තය ඇදලා වැටුණට පස්සේ මට බුද්ධම ජොලියක් ගියා. මැරිලම වැටුණා ඔය පෙරාසයි කර හෙල් තරම්මන මොකොත් නැහැ. මේ භාවනා මැදත්තන මෙහෙම ගහගෙන ඉඳදී එහෙම මැරුණා නම් මන්ද නෑ මං විතර සතුටු වෙන කවුරක්වත් නැහැ. මේ මේකට ඇවිල්ලා දුක් විඳිනවයි කියලා කියන්නේ සැපකට පෙර නිමිත්තක්. ඒ නිසා helpless වෙන්න ඕනේ help තිබුණා නම් මාරය help තිබුණා නම් මම help තිබුණා නම් කියලා help තිබුණා කොට පෙරපදුරුක. නැති වෙලා සුන්නතුරි වෙලා යනවා. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්ම සාකච්ඡාවෙන් සමාප්තයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. හරියට පැදයක් කරගෙන තියෙනවා. අපි ඒ නිසා විනාඩි 45 ව දෙකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. සක්මන් විනාඩි 45යි, පරියන්ක විනාඩි 45යි. තෙරුවන් සරණයි.